ඉතින් මොනවද ඔබතුමාට දැනගන්න ඕනේ කියන්න බලන්න. අපි කතා කරගෙන යන්න ඕන. පොඩි කෙටි සාකච්ඡාවක් කරමු. කරලා බලමු කොහොමද කියලා. ඉතින් මොනවද දැනিলা තියෙලා තියෙන්නේ කියන්න බලන්න. අන්න එතනින් පටන් අරගෙන එන්නකෝ. දැනিলা කියන්නේ එහෙම කතානවර මොනවද දැනලා තියෙන්නේ කියලා. නෑ, ඒ කියන්නේ දැන් අපි ජීවිතේ සාමාන්‍ය ගත කරන එකයි. මේ දහමත් තුලින් දැනිච්ච දේ මොකද්ද? මොකද්ද තේරුම? කුලප් කුලප්පු ගතිය අඩු වෙනවා. හ්ම් හ්ම්. ඔව් ඒකයි. ඒක හරි. ඒක හැබැයි මෙහෙමත් වෙනවා. අනාරිය අනාරිය පැත්තට යනකොටත් ඒකත් වෙනවා. එහෙමත් වෙනවා. ඔව්. ඒ පැත්තෙත් වෙනවා ඒක. ඒ හැබැයි එතන මේකෙන් අර සීච්චිති පංච නීවරණ නිවෙනවා එතන. මේ හරියට අරියෂ්ඨාංගික මාර්ගයේ වැඩෙනවද මඟක යනවා නම් කෙලිස් නිවාරණය වෙමින් පංච නීවරණ නිවාරණය වෙනවා. දෙකම එකට ඔය අනාරිය මඟ කියන්නේ මේ උදාසීන ගතිය නෑ අනාරි අනාරිය මඟ කියන්නේ ලෝකෝත්තර මඟ නෙමෙයි. අපි මේ පින් දහම් කරගෙන භාවනා කරගෙන යන ඒවා තියෙනවනේ. ඒ පැතන අඩු ඕ ඒ පැත්ත ගැන මං ඒ අනාරියකට ගැන ඒ පැත්තට ඒ ඒ ගමන වෙන එක මේක වෙන එක ඒක තිස්සෙක් අයිපදෙන ඉපදිලා මැරෙන තිස්සෙක් ලෝක ධාතුවේ සසර ගමන තමයි එතන තියෙන්නේ මේක එතකොට මේ මට පින පව සම්බන්ධයෙන් ඕ පින පින පව කියලා කියන්නේ මෙහෙමයි එකක් ඇවිල්ලා පුණ්‍යාභිසංකාර කුසල කුසල අන්න හරි කුසල කුසලයි පින පවයි කියන්නේ දෙකක් ඔව්. ඒ කියන්නේ මේ දැන් ඔයා මොනවද දන්නේ කුසල අකුසල ගැන? මොනවද දන්නේ? මොනවද ඔය හිතාගෙන ඉන්නේ? කියන්න බලන්න දන්න ටික කියන්න බලන්න. අන්න එතකොට අපිට බලා ගන්න පුළුවන් ඒ ගැන මොකද්ද ඔයාලා තියෙන අවබෝධය කියලා. කුසලයේ කියන්නේ මොකද්ද? අකුසලයේ කියන්නේ මොකද්ද? and මේ පින කියන්නේ මොකද්ද? පව කියන්නේ මොකද්ද? නිකන් අන්නේ නිකන් නිකන් බැලුවොත් එහෙම අපි නිකන් සාමාන්‍ය මම අහලා තියෙනවා මේ මේ නිවනට හරස් වෙන අකුසල් තියනවා කියලා අහලා තියෙනවා. ආහා දව්වෙන කුසල් තියනවා කියලා තහන අකුසල් ඔය එකත් නිවනට හරස් වෙන එක. නිවනට උපනිෂ අකුසල් තියනවද මොනක්ක? නෑනේ. බලන්නකෝ එතකොට ඒ අර්ථ කතනෙම වැරදීනේ. ඒක තමයි එතන මේ එහෙම තමයි කියන්නේ. අන්න ඒකයි. එතකොට බලන්න මේ ඒක මේ හැමදාම පැටලිච්ච දෙයක් මේ මේ ලංකාවේ තියෙන්නේ නේද? අන්න ඒකයි. එතකොට බලන්න අකුසල් කිව්වහම එතන නිවනක් ගැන කතා කරන්නත් බෑ. නේද? එහෙම හිතන්නවත් ඕනේ අන්න හරි. හරි. හරි. අන්න ඒක තමයි. දැන් බලන්නකෝ දැන් මේ පින පින කියනකොට ඕකේ තියෙනවා ඥාන විප්‍රයුක්ත පින, ඥාන සංප්‍රයුක්ත පින කියලා. පින් දෙකක් තියෙනවා. හරිද? ඥාන විප්‍රයුක්ත පින කියලා කියන්නේ ඒ කියන්නේ සත මේ කියන්නේ මේ මේ විප්‍රයුක්ත කියනකොටම තේරෙනවානේ. ඒ කියන්නේ මේ දෙයක් දැනගෙන මේ කරන්නේ. ඔය කරන්න වාර කරගෙන යනවා සසරේ ආදීනව දන්නේ නැහැ සසර දුක දන්නේ නැහැ කිසිම අවබෝධයක් නැතු අනවබෝධයෙන් ආයිත් මෙන්න මේ නැවත් මෙන්න මේ සංසාරේ ඉපදෙන්න ආසාවෙන් කරන ඒවා තියෙනවා පින් කරනවා නේද අන්න ඒකට කියනවා පුණ්‍යාවිසංකාර කියලා හරිනේ ඒක තමයි පුණ්‍යාවිසංකාර හරි අන්න ඒකෙදි මොකද වෙන්නේ එතන චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා නැහැ එතන කෙලින්ම මුලාවෙන්මයි කරන්නේ හරිද අන්න ඒක නිසා ඥාන විප්‍රයුක්ත කියලා කියන්නේ ආන්න බලන්න. අන්න එතන තනිකරම මොකද තියෙන්නේ? අවිද්‍යාව පත්‍ය සංකාර වලින් ගොඩ නැගෙන පුණ්‍යාபிසංකාර තියෙන්නේ. අන්න දැක්කද? සසරම තමයි. සසරම තමයි. සසරම තමයි. ඒ කියන්නේ මේ අර කර්ම භවය කියන තැනදී කර්ම භවය කියන තැනදී පුණ්‍යාபிසංකාර රැස් වෙනවා. ඒ කියන්නේ ඔය එතකොට මෙතන මේ <coughs> ලෝකෝත්තර ධර්ම ඇතුලේදී ඔව් ඒත් ඉපදිලා හේතුවක් ඇතු ඉපදිලා හේතු ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යනවනේ. ඔව්. එතෙන්දි දැන් ඔය මම කියලා කෙනෙක් ඉස්සරහට පවත්වගෙන ගියොත් නේ අර අතීතේ අපිට ඉතුරු වෙන්නේ. කියන්නකෝ. එතකොට දැන් අපි පවක් කරත් පිනත් කරත් ඒවත් ඒකම මේ අයින් වෙලා යනවනේ. අපිට හිතෙන්නේ එහෙම තමයිනේ. ඇයි එහෙනම් ඉපදුනේ? <laughs> ඇයි දැන් ඉපදිලා <laughs> ඉන්නේ? දැන් ඉපදිලා නේ ඉන්නේ. ඔව්. ඒ මව කුසකට ආවේ එතකොට. ඒක එහෙම වෙලාද එතකොට? නෑනේ. <laughs> අපි එන ඔය කතාවට කියන දෙයි ප්‍රායෝගික තැනයි වෙනස් නේද? බලනකොට. ඒකනේ. ආ ඉතින් ඒක තමයි කියන්නේ ධර්මයේ හරියට අල්ලගත්තේ නැති වුනහම ඔන්න ඔන්න ඔන්න වගේ මිත්‍යා දෘෂ්ටි වලට අපි වැටෙනවා. එහෙනම් බලන්න දස දසවස්තුක මිත්‍යා දෘෂ්ටි කියලා එකක් තියෙනවා නේද? ඔව් තියෙනවා නේද අම්මා මේ කියන්නේ අම්මා නෑ තාත්තා නෑ නේද මම නෑ පියා නෑ බුදු කෙනෙක් පහළ වුණේ නෑ පින නෑ පිනේ පිනේ විපාක නෑ අන්න දස අකුසලයේ දස දස මිත්‍යා දෘෂ්ටි වල එකක් නේද ඉතින් ඔව් සමහර අය කියනවානේ බුද්ධ කියන සංකල්පයත් මේ බුදුහාමුදුරුවෝ කියලා කෙනෙක් නෑ ඒක සංකල්පයක් විතරයි කියලා ආ ඒක තමයි ඒක තමයි දැන් බලන්න දැන් අපි ඕක ඇතුළට දාලා බලමු දැන් අම්මා කියලා හම්බ වෙන්නේ නැද්ද අපිට අම්ම කියලා හම්බ වෙනවා. එතන අන්න ඒකේ ඇත්ත තමයි අපි දකින්නේ. අම්මා නැත්තම් ඔබතුමී ඔබතුමාට ඉපදෙන්න පුළුවන්. ওই ධර්මයේ දේශනා කරන එකත් ඉපදිලා තියෙන්නේ අම්මයි තාත්තා කිනුවේ නේද? ඔව්. <laughs> අපි වැඩි දුර යන්න ඕනේ. එහෙනම් අපිට පේන දේ නෑ කියලා කියන්න පුළුවන්ද? පේන දේ නෑ කියන්න බෑනේ. එහෙනම් ඔය කියන කට්ටියට කාමරයක් ඇතුළට දාලා ලොක් කරලා එළියට එන්න කියන්න බලන්න. ඒකන රෑස්ටිකයි මේ කන් දෙකයි ෝටික නැති කර ගත්තන ති රයින වැඩ ආරයට ඕ ඔක්කොම දෘෂ්ටි ඔස්තන නෙමේ තැන තියෙන්නේ ඕ අපි වෙනම තැනකට අහු වෙලා ඉන්නවා ඇත්තයි කියලා අන්න එතන යල්ල ගන්න ඕනේ ඔය එකක්වත් නැහැ නෙමේ එකක්වත් තියෙනවත් නෙමේ තේරුණා අන්න ඒකයි මේ පට්ට දෘෂ්ටි කොටක ඉන්නේ මිනිස්සු අර පින ගණ ආපුවාම තමයි අනිත් අනිත් එකක් කියන්න තව එකක් තියෙනවා යාන යාන සම්ප්‍රයුක්ත පින කියලා හරිද ඥාන සම්ප්‍රයුක්ත පින කියන මොකද මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙලා අවබෝධයෙන් මේ සසරේ යථාර්ථය දකිනවා. මේක දුකක් කියලා. ඒකේ අන්න අන්න ඒකෙන් මිදෙන්න අන්නේ ඒ අරමුණ ඇතුව කරන පින් තියෙනවා. අන්න ඒක අවබෝධයෙන් කරන එක. තේරුණා? ඒ කියන්නේ තව අපි ස්වාමීන් වහන්සේලා අඩුපාඩුවක් තියෙනවා. ඔබතුමාට පේනවා. ඔබතුමා ඒක සපයලා දෙනවා. හැබැයි ඔබතුමාට කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඔව අතරලන දෙන්න අන්න හරි අන්න ඒක ඥාන සම්ප්‍රයුක්තලින ඒක කෙලින්ම ඉනිමග තියන්නේ කොහටද දන්නවා ඒ ඉනිමග තියන්නේ නිවන පැත්තට හරි හරි අපි පිනක් කරලා ඒකත් ආයේ මතක් කර කර ඉන්න කෙනෙක් වැඩක් නෑනේ අන්න හරි ඒක අන්න එකට ඥාන සම්ප්‍රයුක්ත පිනක් කියනවා එතකොට ওই තියෙන්නේ පින කියන පැත්ත එහෙනම් දැන් දැක්කනේ පුණ්‍යාභි සංඛාර අවිද්‍යාවච්ඡය සංඛාරා හරිනේ අන්න බලන්න ඥාන සම්ප්‍රයුක්ත පින කියනකොට පුණ්‍යාභි සංඛාර නෙමෙයි හරිද ඒක ඇවිල්ලා මේ මේ ගමන යන්න මඟ පැහැදින එකක්. ඒක මම කියලා දෙන්න සිත් එක්ක කතා කරනකොට. හරියට. හරි. දැන් ඒක ටිකක් ගැඹුරු වෙටි ඔයාට. එතකොට බලන්න කුසලය. කුසලය කියන්නේ මොකද්ද? අන්න බලන්න. සබ්බපා මේ අබවා පස්සා කරන කුසල සුභ සම්පදා සච්චිත්ත පරියෝදපන හේතම් බුද්ධානුශාසන. සියලු බුදුවරුන්ගේ අනුශාසනාව මොකද්ද? මෙන්න මේ සිත. සිත මොකද්ද? দমনය කරන්න කියනවා. සිත කුසලයක පිහිටන්න කියනවා. අන්න බලන්න සිත দমনය කරන එක තමයි කුසලය. අන්න එනවා තැන. අන්න බලන්න. සිත ශික්ෂණය කරන්න කියනවා. ඈ චිත්ත සික්කති කුසලෝ කියනවා. අන්න ඒක ඒ ශික්ෂණය කරනවා කියන්නේ හික්මවනවා. හික්මවීමමයි කුසලය. චිත්ත සංවර කුසලෝ කියනවා. අන සිත සංවර කිරීම තමයි කුසලය. එහෙනම් බලන්න කය ගැන නෙමෙයිද ඔය කියන්නේ. නෑනේ හිතන. අහන්න බලන්න. බලන්න චිත්තස දමතෝ කුසලෝ චිත්ත චිත්තං සික්කති කුසලෝ චිත්තස සංවරෝ කුසලෝ ඔය ඔක්කොම සිත ගැන නේද කියන්නේ ඔව් බලන්න එහෙනම් සිත দমনය කිරීම සිත හික්මවීම සිත සංවර කිරීම මොකද්ද කුසලයයි කියනවා හරි නේද අපිට බලන්නකො ලෝකය කියන එක හොඳට බලන්න අපිට මේ ලෝකය කියන එකට අපිව අහුවෙන්නේ එක්කෝ ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් කයෙන් මනෙන් ඔය හයෙන් ඔයනේ දොරවල් හය තියෙන්නේ ඔය පවල් හයින් අපි ඔක්කොම විස්තර ටික ගන්න රැස් කරගන්න ඔව් එතකොට ඇහැ නිසා අපිට රූප කියන ලෝකය හම්බ වෙනවා කන නිසා අපිට ශබ්ද කියන ලෝකය හම්බ වෙනවා නේද දිව කියන දිව නිසා රස කියන ලෝකය හම්බ වෙනවා නහය නිසා ගඳ කියන ගඳ සුවඳ කියන ලෝකය හම්බ වෙනවා කය නිසා ස්පර්ශය ගැන ලෝකය හම්බ වෙනවා පොට්ටබ්බය ගැන මන නිසා සිතන ලෝකයක් අපිට හම්බ වෙනවා නේ ඕතනනේ ඔය ටික තමයි තියෙන්නේ එහෙනම් බලන්න ඇහෙන් කරන එක කනෙන් කරන්න බෑනේ. බෑ බෑ. කනෙන් කරන එකට ඇහෙන් කනෙන් කරන එක ඇහෙන් කරන්න බෑනේ. ඒ කියන්නේ ඇහෙන් සද්ද අහන්න බෑනේ. බෑ. කනෙන් මේ මේ කනින් රූප බලන්නත් බෑනේ. එහෙනම් බලන්න මේ ආයතන 6 එකිනෙකට වෙනස් කෘත්‍යයන් 6ක් කරන්නේ. ඒ කියන්නේ ඇහැ නැති වුණොත් ඇහි ලෝකය හම්බ වෙන්නේ නැහැ. ඇහි ලෝකෙන් ඇහි ලෝකෙ මිදෙන්නත් බෑ කවදාවත් ඒක නිසා. ඇහැ නැහැ කියලා කියන්නේ ඇහි ලෝකෙන් කවදාවත් මිදෙන්න බෑ. කන බීරි කියලා කියන්නේ උපත්තියෙම කණේ ලෝකයක් හම්බ වෙන්නේ නැහැ නේ කන අවබෝධ කරන්න බෑ. කන ගැන අවබෝධ කරන්න බැරි වෙනවා. අප උපත්තියෙම අන්ධ නම් කවදාවත් ඒ ඇහැ හොඳ කරන්න බැරි නම් එයාට කවදාවත් ඒ ලෝකේ දකින්න බෑ. රූප ලෝකේ. එතකොට ඒ රූප ලෝකෙන් මිදෙන්න බෑ. එහෙනම් නිවන් දකින්න බෑ කවදාවත්. නේ? හරි නේද? ඔව්. එහෙනම් දැන් බලන්න ඇයි ඇහක් හම්බ වෙන්නේ නැත්තේ? ඇයි කනක් හම්බ වෙන්නේ හ්ම්. ඔන්න තියෙන දැන් ඔය ආපු ප්‍රශ්නේ. ඔය ඇහුවනේ දැන් මේ පිනේ කුසලේ කොහොමද මෙතන මෙතන නිරුද්ධ වෙනවනම් යන්නේ ඒක මෙතනින් ඉවරයි නේද කියලා ඇහුවා නේද? ඔව්. දැන් පේනවා නේද ඉවර නැහැ කියලා. ඉවර නැහැ. <laughs> එහෙනම් ඔයාට ආයතන හයක් එක්ක ඔයා ගන්නට ඉපදුනේ. තව කෙනෙක් ආයතන හයක් නැතුව පහක් එක්ක ඉපදින එකයි අතර ඔයා දැක්ක ඔයා දකින්නද ඔන්න ඔතන ඔයාට පේන්නේ නැති කතන්දරයක් තියෙනවා. කෙනෙක් ඇහක් ඇතුව ඉපදෙනවා කෙනෙක් ඇහක් නැතුව ඉපදෙනවා කෙනෙක් කනක් ඇතුව ඉපදෙනවා කනක් නැතුව ඉපදෙනවා කන කියලා කියන්නේ මේ මස් කන නෙමෙයි ඇහෙනවා කියන ස්වභාවය ගන්න පුළුවන් ආයතනේ නැහැ පේන පේනවා කියන්නේ මේ මස් ඇහ නෙමෙයි ඕක නෙමෙයි පේනවා කියන ස්වභාවය ගන්න පුළුවන් හැකියාව නැහැ අන්න බලන්න අන්න ඒකයි ඇහ කියන්නේ එහෙනම් බලන්න මේවා ටිකක් ගැඹුරු වැඩිද දන්නේ නැහැ නෑ නෑ නෑ මට තේරෙනවා තේරෙනවා නේ මම ටිකක් ගැඹුරට කියන්න හදන්නේ දැන් ඒක වෙන්නේ කොහොමද ඒ කියන්නේ දැන් ඔය කියන විදිහට මේක හය වෙලා තියෙන්නේ අපි මේ විදිහට මොකක් හරි දැන් භවයක් කියන එක ඇතුලේ කුසලයක් රැස් කරලා තියෙන හින්දානේ අන්න හරියට හරි ඒ කියන්නේ පුන් ඉතින් බලන්නකෝ දැන් ගොඩාක් දෙනෙක් කියනනේ බුදුහාමුදුරුවෝ කර්මය ගැන කතා කරලා නැහැ කියලා ඔව් කතා කරලා නැද්ද නැද්ද කියලා බලන්නකෝ ගිහිල්ලා <laughs> ධර්මයේ තියෙන්නම ගොඩක් කතා කරලා ඒ තැන තමයි හැබැයි කර්මයෙන් සියල්ල සිද්ධ වෙන බව නේ බුදුහාමුදුරුවෝ කියන්නේ කර්මය එක මේ හේතුඵලවාදී එක කොටසක් විතරයි කර්මය කියන්නේ. තේරුණාද? සියල්ල කර්මයෙන් වෙනවා නම් කිසි කෙනෙක් නිවන් දකින්නත් බෑ. බුදු වෙන්නත් බෑ. ඇයි සියල්ල කර්මයෙන් දකින්න වෙනවා? ආ එන බුදු පියාණන් වහන්සේම දේශනා කරන පෙන්වනවා නේද දානි ආනිසංස. ඔව්. ආ දානි ආනිසංස පහක් පෙන්වනවානේ නේ. නේද? හ්ම්. ආ එතකොට බලන්න ඒ ආනිසංස ඒ ආනිසංස වල අන්තිම එක මොකද ප්‍රඥාව නේද? හ්ම්. අන්තිමට තියෙන ප්‍රඥාව. එහෙනම් බලන්න පිනේ පිනේ කුස පිනේ තියෙන අවසාන ආනිසංසය මොකද ප්‍රඥාව. එහෙනම් ප්‍රඥාව නේද අපිට ඕන වෙන්නේ මේ විඥානයේ අභිභෝල යන්න. ඔව්නේ. අන්න බලන්න. එහෙනම් ඔය බලන්න ඔක්කොම මිත්‍යා දෘෂ්ටි. බුදුහාමුදුරු ලස්සනට මේ මාර්ගය පෙන්වලා දෙනවා මේ. ඔයාගේ නම මොකක්ද කිව්වේ? ආ මම නයනජිත්. නයනජිත්. හරි මම නයන කියලා කතා කරනම්කෝ. බලන්න මේ නයන මහත්තයා බුදු පියාණන් වහන්සේ ලස්සනට මඟ දේශනා කරලා තියෙනවා. හැබැයි මේ දේශකයන්න් වහන්සේලා මේකෙන් ගන්නෙ කෑ තනින් තනින් කෑල්ලක් අරගෙන කෑලි හල්ල යනවා. තේරෙන්නේ නැති වෙනකොට ඒක අතාරිනවා. ඔව්. ඒක අතහැරලා දේශනා කරනවා. ඒක වැඩක් නෑ. එහෙම නෙමෙයි මෙහෙම බලන්න කියලා. සම්පූර්ණ මඟ වැරදෙනවා. සම්පූර්ණ මඟ වැරදෙනවා. මඟ වහනවා. හැබැයි ඒක ඒගොල්ලන්ට පුදුම අකුසලයක් බවට පත් වෙනවා. ඒගොල්ලන්ගේ ගමනත් ඉවර කරගන්න බැරි වෙනවා. තේරුණා? ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ අනුන්ගේ ගමන වහනවා වගේම ඒගොල්ලන්ගේ ගමනත් වහගන්නවා. ඒක තමයි වෙන්නේ. ඒක නිසා මේක හරි සියුම්ම යන්න මග වැඩෙන්න ඕන එකක්. එහෙනම් බලන්න ඔයා බලන්න දැන් මෙහෙම යතේ සම්තේසං සත්තාන ධම්මි ධම්මි සත්තනිකායේ ඔන්න බලන්න. ಜಾති සංජාති ඔක්කාන්ති අබිනිබ්බන්ති කන්දානම් පාතු බව ආයතනනම් පටලබව ආයන උච්චති ಜಾති කියලා ಜಾතිය ගැන බුදු පියාණන් වහන්සේ දේශනා කරන මොකේ ಜಾතියද? සත්‍යයගේ ಜಾතිය. පියවර 6කින් වෙන සත්‍යයේ જાතිය ගැන පෙන්නනවා. පියවර 6කින් වෙන්නේ සියලුම සත්‍යයන්ගේ 31 ලෝක ධාතුවේම සත්‍යයන්ගේ මේ සිදුවීම් වෙන්නේ පියවර 6කින්. සියලු සත්‍යයන්ගේ. මිනිසයා කියන තැන ඊට පස්සේ බුදුහාමුදුරු පෙන්වන මේ જાතිය කියන තැන හතර ආකාරයකට වෙනවා කියලා. ඔය ඔය සූත්‍රයෙන්ම පෙන්වන්නේ. ඒකට බලන්න. මොකද හතර ආකාරයක බිත්තරයකින් වෙන්න පුළුවන් කියනවා. හරිනේ කුරුල්ලෝ හැදෙන්නේ බිත්තරෙන්නේ. මාළු බිත්තර වලින්. හරිද? ඔන්න බලන්න. එතකොට අන්න අන්න ඒකට කියනවා ඒ කියන්නේ මේ අණ්ඩජ කියලා. ජලාබුජ අණ්ඩජ අන්න හරි අණ්ඩ ජලාබුජ කියලා කියන්නේ මව්කුසකින්. ජලාබු කියලා කියන්නේ ගර්භාෂයක් කියන එකයි පාලි භාෂාවෙන්. ඒ ජලාබුජ කියලා කියන්නේ ගර්භාෂයෙන්. ඒ කියන්නේ අපි මේ මිනිස්සුયો කියන ස්වභාවය ඔතනින් එනවා. ওই හරක් පැට හරක් එළුවෝ ඒ වගේ ගොඩක් ගොඩක් ක්ෂීරපායි ක්ෂීරපායි සත්තු ටික. චීරපායි සත්තු ටික ඔතනින් එනවා. ඊට පස්සේ අණ්ඩ ජලාබුජ සංචේතති. සංචේතද කියලා කියන්නේ දැන් ඔය අපි හිතමු ඇමීබාවන් ඔය සුද්ධ ජීවීන් ඒගොල්ලෝ මේ පදාර්ථ මේ පදාර්ථය අසුරු කොටගෙනනේ ඒගොල්ලෝ ඉපදෙන්නේ. සමහර පණු පණු පණු ප්‍රභේද හරි අන්න බලන්න එතකොට මේවා අන්න ඒකද සංචේතත බුදුහාමුදුරු පෙන්නනවා. ඊට පස්සේ අවසානික පෙන්නනවා අnder ජලබු සංචේතත ඕපපාතික. ඕපපාතික. ඕපපාතික. අන්න දැන් අපි ගමු දැන් පෙරේතය නිරය ඔය ඔය ඒ ටික එතකොට දේව බ්‍රහ්ම කියන ඔක්කොම ටික මොනවයින් දෙන්නේ? ඕපපාතික. ඕපපාතික. ඒ ඔය මොකක් වුණත් අර පියවර 6 ගිහිලා තමයි වෙන්නේ. තේරුණා? ඒ පියවර 6 මොකක්ද අන්න බලන්න. ಜಾති කියනකොට මොකක්ද දන්නවද? ඔයබ ඔබතුමා මැරෙනකොට ඔබතුමා මෙතනින් මේ සංසාරෙන් කවදා හරි දවසක ආයු සංස්කාරය ඉවර වෙනකොට ආයුෂ ඉවර වෙලා මැරෙන මොහොතේ ওই පංච විඥානියම නිරුද්ධ වෙනවා. චක් ඒ කියන්නේ ඇහැ කන නාසය දිව කය කියන පහ නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාහන විඤ්ඤාණ, ජීව විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියන පහ නිරුද්ධ වුණාට මනෝ විඤ්ඤාණය නිරුද්ධ වෙන්නේ නැහැ. මේ කය එකපාර රස්නේ අඩු වෙන්නේ නැහැනේ මේ කයි. නෑ නෑ. එක ටික ටික නිය අඩු වෙන්නේ. මේ මේ පොඩි රස්නේ ඇති චිත්තක්ෂණ 17ක් හදාගෙන මෙතනින් ඊගා භවයකට චුතිසිතක් හදන්න. තේරුණා? චුති ප්‍රතිසන්දි කියන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒක බුදුහාමුදුරුවෝ හරි ලස්සනට පෙන්නලා කියනවා. ඒතකොට මම මේ චුති වෙන තැනදී නිකං චුති වෙන්නේ නැහැ. අන්න මේ මේ ඔබතුමාට අර මෙතන මේ හරි ක්ලියර් නැති තැනක් මම පෙන්නන්නේ. චුති වෙනවා කියලා කියන්නේ අවසාන සිත. මේ භවයේ ඇති වෙන මැරෙන මොහොතේ ඇති වෙන අන්තිම හිත චුතිසිත කියන්නේ. ඒ චුතිසිත කියන තැනදී කර්ම කර්ම නිමිත්ත, ගති නිමිත්ත කියන තුන එනවා ඇදිලා. ඔන්න ඕකට අනුව හිත පිහිටනවා. කය මැරිලා එක අවසාන චිත්ත වීදියේ මේ ගමන් කරන චුතිසිතේ හැදෙනකොට කර්ම කර්ම නිමිත්ත. අන්න බලන්න ඔබතුමා කරලා තියෙන කර්මයෝ. ඒ කර්ම නිමිත්තක් ඇදිලා එනවා. එහෙම නැත්නම් ගති නිමිත්තක් ඔබතුමාට පිහින. ඔන්න ඔය තුන පිහිටනවා. ඔය තුන පිහිටුවහම මොකද දන්නද වෙන්නේ? ඔබතුමා මේ සංසාරේ කරලා තියෙන හොඳක් වෙන්න පුළුවන් නරකක් වෙන්න පුළුවන්. ඒකේ ප්‍රබලම එක ඇදිලා එනවා උතනට. අවසාන චුතිසිත හැටියට. ඒ ඇදිලා එනකොට දැන් බලන්න ඔබතුමා අපි තුමා මොකක් හරි මරපු කතන්දරයක් ආවේ කියලා. දැන් බලන්න ගතිය පිහිටෙන්නේ මොකකටද කියලා. ගතිය පිහිටෙන්නේ ඒ කියන්නේ දැවෙන පිච්චෙන ස්වභාවයකට පිහිටෙන්නේ නේ. ගතිය. අන්න බලන්න. එතකොට කොහටද යන්නේ? ඔය ඔය ගතිය කොහෙද තියෙන්නේ? නිරේ. නිරේනේ. අන්න බලන්න නිරේ. අපි හිතමු ඔබතුමාට බය වෙන සිද්ධියක් ආවේ කියලා. බයක් කියලා ආවේ මැරෙනවා කියලා බයක් කියලා ආවේ. අන්න ගතිය පිහිටුවේ බයට නේද? ඔව්. අන්න බලන්න දැන් ගතිය ඔය ගතිය තියෙන්නේ කොයි කොයි කොයි ලෝකෙටද? තිරිසන් ලෝකෙට. ඔබ බලන්න තිරිසන්ගේ තිරිසන්ුන්ගේ ගතිය මොකද්ද කියලා බයයි සැකයයි තියෙන්නේ හැම මොහොතකම හැම වෙලාවෙම අන්න දැන් ඔබතුමාට තේරෙනවා නේද මේ කතන්දරේ ඔහො කවුරුත් කියන එකක් නෙමෙයි කියලා <laughs> මේ සිද්ධිය වෙන එකක් කියලා දැන් තියෙන්නේ මේක නිකන් අර ඕපපාතික දහමක් නෙමෙයි පිළිවෙලක් තියෙන එකක් හරි එහෙම මේක කිසිම ඕපපාතික දහමක් නෙමෙයි ඔබතුමා ඇහුවද අර මේ මං අර අර ලස්සන විග්‍රහයක් කිව්වා ඔබතුමාට අහන්න මේ සිව්වෙනි මානේ ඇහුවද ඒක ඔව් ඒක ඇහුවා ආ කොහොමද ඒක ඔබතුමාට තේරුණාද මේ කතන්දරේ පොඩ්ඩක් හරි මට කියන දේවල් තේරෙනවා හුලඟක් හරි වැදුනනම් ලොකු දෙයක් මොකද දන්නවද? ඒකට පේනව නේද බුදු පියාණන් වහන්සේ නොදකපු තැන කොතනද කියලා ඔබට කියන්න පුළුවන්ද? විද්‍යාව අද තියෙන්නේ කොතනද? විද්‍යාව තියෙන අඳ බාල තැනක. හ්ම්. ඒ කියන්නේ විද්‍යාවට කවදාකවත් මේ කර්මජ කියන පැත්තයි චිත්තද කියන පැත්තයි කවදාකවත් අහුවෙන්නේ නැහැ. මේ වෙනකන් අහුවෙලත් නැහැ. ওই දෙකේමයි තැන තියෙන්නේ. තේරුණා? එහෙනම් බලන්න අපිට මේ අපිට මේ ඒක තමයි බුදුහාමුදුරු පෙන්නන්නේ කම්මා විපාකාවත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ හ්ම් තස්මා පුනබ්බව හෝතු ඒවන් ලෝකෝ පවත්තති කියලා බුදුහාමුදුරු පෙන්නන්නේ මොකක්ද අන්නද ඒක එක පැත්තක් ඒ කියන්නේ හැම කර්මයකටම විපාකයක් තියෙනවා හැම විපාක විපාකයක් නිසා කර්ම රැස් වෙනවා ආයිසරයක් ඒ කර්ම රැස් වෙනකොට මොකද වෙන්නේ ලෝකයේ අන්න බලන ප්‍රත්‍යුති ප්‍රතිසන්දිගී කිය ලෝකයේ පැවැත්වෙනවා ඒක හරියට උන්චිල්ලා මේ පැත්තින් ඉඳලා එහා පැත්තට තල්ලු කරාම එහා පැත්තින් ඉඳලා කවුරුත් තල්ලු කරන්න ඕනේ දායි මෙහාට එන්නේ නෑ එනවා නිකම් එනවා. මෙතනින් කර්මයක් රැස් වුනහම විපාක එනවා නේද ආයිසරයන් මේ පැත්තට. හ්ම්. අන්න ඕක තන්දරේ වෙන්නේ. තේරුණා? ඔන්න ඔය සිද්ධියමයි වෙන්නේ. ඉතින් බලන්න එහෙනම් මෙවලට මේ චුති චුති කියන තැනදී තනිකරම කර්මජ ක්‍රියාවලියක් තියෙන්නේ. ඔය පියවරල් 6ම ಜಾති සංජාති ඔක්කාන්ති අබිනිබ්බන්ති කන්දානම් පාතු බව ආයතනන පටිලාභෝ කියන පියවරවල් 6ම පූර්ණ කර්මජව වෙන සිද්ධියක්. එතන තියෙන්නේ. හැබැයි කර්මයට ඕක කරන්න පුළුවන් වෙන්නේ මොකක් නිසාද දන්නවද? ඇයි ඔබතුමා ඉපදෙන්නත් රහතන් වහන්සේ පහනක් නිවනවා ගෙනිවිලා යන්නේ? ඔන්න ඔය හේතුව නිසා. කර්මයට ඕක කරන්න පුළුවන් වෙන්නේ රහතන් වහන්සේ නොකරන්නේ කරන්න බැරි වෙන්නේ ඔයාට ඕක කරන්න පුළුවන් වෙන්න හේතුව තියෙන්නේ ඔන්න ඔතන. ඇයි රහතන් වහන්සේ පහනක් නිවනවා ගෙනිවිලා යන්නේ? මොකද්ද නැති උනේ? අවිද්‍යාව. අවිද්‍යාව. හරි. අවිද්‍යාව තණ්හා දෙක නැති වුණා කියන්නේ මොකද? කෙලිස්. කෙලිස් ප්‍රහීණය. ඇයි බලන්න රාගදේශ මොහ අන්න හරි රාගදේශ මොහ කියන තැනමයි අවිද්‍යාව තියෙන්නේ මම ඊයේත් එදත් වෙන්නේ දස සංඥා වලින් අන්තිමට තියෙන්නේ මොකද්ද මානුද්දච්ච අවිද්‍යාව කියනකොට මොහය තේරෙනවද එහෙනම් මොහ මූලයෙන් හැදෙන එකක් තමයි අවිද්‍යාව කියලා කියන්නේ එතකොට බලන්න එහෙනම් කෙලෙස් දුරු වීම ඒක නිසයි බුදුහාමුදුරු මේ පංච නියාම ධර්ම ඉස්සර මේ බුදු පියාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙන්න ඉස්සල්ලා පහළ වෙන කාලේ එක එක විවිධ විවිධ ඒ කියන්නේ ඒගොල්ලෝ ප්‍රඥාවන්තයෝ. ඒගොල්ලෝ ප්‍රඥාවන්තයෝ. ඒගොල්ලෝ විවිධ විවිධ මේ න්‍යායන් ඒගොල්ලෝ ඉදිරිපත් කරා මේ ලෝකෙට. කෙනෙක් කර්මපතවාදී, කෙනෙක් භෞතිකවාදී, තව එක්කෙනෙක් විඥානවාදී මේ විදිහට එක එක අවිහිංසාවාදී නේද? ඒ එක එක ඒවා ඉදිරිපත් කරා. එතකොට ඒ හතරට තමයි බුදු පියාණන් වහන්සේ ආවේ. ඇවිල්ලා උන්නාසිත්වාදයක් ඉදිරිපත් කරා. උන්නාසි ඉදිරිපත් කරේ මොකද? හේතුඵලවාදය. හේතුඵලවාදය. හේතුඵලවාදය. මේ හේතුඵලවාදය කියන එක මම දන්නේ ඔබතුමා දන්නවද කියලා මොකද්ද කියලා. මේ හේතුඵලවාදය කියන එක මොකද්ද ඔබතුමා දන්න විදියට? කියන්න බලන්න පුළුවන් නම්. මම දන්නේ ඉතින් අර සරල විදියට තමයි හේතුවක් නිසා ඵලයක් හට ගන්නවා. අපි දන්නේ ඔන්න ඔත ඔන්න ඒ ඵලයේ ඒ පලේම ආය හේතුවක් වෙලා හොම යන චක්‍රයක් තියෙනවා කියලා දන්නවා අන්න බලන්න හේතු පල වෙනවා ආය පල හේතු වෙනවා අන්න බලන්න එතකොට බලන්න අපි ওই වගේ තැනකට ලඝු වුණොත් එහෙම මේ ධර්මයේ කොච්චර චුට්ටි තැනකටද ලඝු වෙන්නේ නේ ඔව් මම මෙහෙම කිව්වොත් හේතුඵලවාදය කියලා කියන්නේ 31 ලෝක ධාතුවේම කතන්දරය කියලා හේතුඵලවාදී කියලා කියන්නේ අටලෝ දහමම කියලා කිව්වොත් හේතුඵලවාදී කියලා කියන්නේ මේ මුළු ලෝකේම ශක්තිය සකස් වෙන මේ ක්‍රමය කියලා. මේ මේ ලෝකයමයි කියලා. මොකද කොහොමද? අන්න එහෙනම් ඔබ හේතුඵලවාදය අවබෝධ කරා කියලා කියන්නේ මුළු විශ්වයම අවබෝධ කරා නේද? ඔව්. ආ එහෙනම් එන්නේ ඒ තමයි බුදුහාමුදුරුව පෙන්නේ. බුදුහාමුදුරුව මේ විශ්වය අවබෝධය කළා මේ විශ්වය ගැන පෙන්වුවේ. තේරුණා? මේ විශ්වයේ වෙන කතන්දරේ. මේ ලෝක 31 ඇතුළේ වෙන කතන්දරේ පෙන්වුවේ. මේ 31 මිදිච්ච තැන තමයි හේතුඵල ධර්මයේ මිදෙන තැන. මේ ලෝකයේ 31 ලෝක ධාතුවට අයිති තැන තමයි මේ විශ්වයේ කතන්දරේ. එහෙනම් මේකෙ මිදිච්ච තැන තමයි ආන්න මේ හේතුඵල ධර්මයේ මිදෙන තැන. අන්න අර ඔරුව අතාරින්න කියලා කිව්වා නේද? කරේතියන් යන්න එපා. ඔය තියෙන්නේ ඔය අතාරින්න තැන. ඔය ධර්මයේ අතාරින්න තැන. ඒක අතහැරිච්ච තැන තමයි මිදින්න තැන. 31 ලෝක ධාතුවේ මිදිච්ච තැන. ඒක ඒක ටිකක් ඉතින් ගැඹුරට කතා කරලා පෙන්නන්න ඕනේ. ඉතින් මම ඔබතුමාට පෙන්වුවේ එහෙනම් අපි අපි අපි හේතු බල දහමක් කියලා අල්ලන් ඉන්නේ කොච්චර චූටි වපසරියක්ද නේ? ඔව්. මේ හේතුඵල දහම කියන්නේ මේ අපේ නයන මහත්තයා මේ හේතුඵල දහම තමයි උන්වහන්සේ අවබෝධ කරේ. යාම තුනකින් අවබෝධ කරා. එකක් තමයි සමුදය පැත්තෙන්, එකක් තමයි Nirodhe පැත්තෙන්. අනිත් එක තමයි සමුදය Nirodhe එකට වෙන සිදුවීමක් ගැන. උන්වහන්සේ තුන් ආකාරයකට යාම තුනකදී අවබෝධ කරා. හරිද? ওই අවසාන තැන තමයි නිර්වාණය කියන තැනට මඟ තියෙන්නේ. මුල්ම තැන තමයි ලෝකය කියන තැන තියෙන්නේ. ඒ කියන්නේ සමුදය කියන තැන. නිරෝධය කියන තැන තමයි මේ ලෝකෙන් මිදෙන්න යන පැත්ත. සමුදය නිරෝධය කියන තැන තමයි සම්පූර්ණම ලෝකෙන් මිදිච්ච තැන. ඒ කියන්නේ සම්පූර්ණම නිරෝධයේ ඉන්න තැන තමයි එතන. ඒක මේ 31 ලෝක ධාතුවට අයිති තැනක් නෙමෙයි. එතකොට ඔය තියෙන පටිච්ච සමුප්පාදය. එහෙනම් උන්වහන්සේ පෙන්වන හේතුඵලව තමයි හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. ඕක උන්වහන්සේ ධර්ම 12කින් පෙන්වුවා. අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප මේ විදිහට උන්වහන්සේ පෙන්වන පටිසමුප්පාදයක්. හරිද? අවිද්‍යාව, සංකාර, ඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා මරණ කියලා පෙන්වනවා. ඔක්කොම 12ක් තියෙනවා. හරි. මෙන්න මේ මෙන්න මේකෙදි එකෙන් 11ක් අපි ගත්තාම අවසාන ඵලය තමයි ওই ජරා මරණ කියන ඵලය. ඔන්න ඔය පටිච්චසමුප්පාද ධර්ම ටික. ඕකට කියනවා පටිච්චසමුප්පාද ධර්ම කියලා. ඔන්න ඔය පටිච්චසමුප්පාද ධර්ම ටික අරගෙන උන්නාන්සේ පෙන්නුවා මොකද්ද? ත්‍රිපරි වට්ටය. වට වට තුනක් පෙන්නුවා. මේ කරකැවෙන වට තුනක් ගැන. තේරුණාද? මේ කරකැවෙන වට තුනක් ගැන පෙන්නුවා. මේ වට තුන වට තුනෙන් උන්නාන්සේ පෙන්නුවා මුළු ලෝකෙම සිද්ධ වෙන කතන්දරේ. මේ මුළු ලෝකෙම සිද්ධ වෙන කතන්දරේ. හරිද? අන්න ඒක පෙන්නවා පංච නියාම ධර්ම වලින්. ඒ කියන්නේ නියාම ධර්ම පාක්‍යයට තිබෙනවා. ධම්ම නියාමයේ, බීජ නියාමයේ, කර්ම නියාමයේ, චිත්ත නියාමයේ, උතු නියාමයේ කියලා මෙන්න මේ නියාම ධර්ම පහකින් මේක පෙන්වනවා උන්වහන්සේ. අන්නේ පෙන්නකොට මේ ලෝකයේ එතකොට තිබුණනේ වෙන වෙන න්‍යාය ධර්මය. න්‍යායක්, කර්ම නියාමයේ, උතු නියාමයේ ඔය ඔක්කොම නියාම ටික කැඩෙන්න පටන් ගත්තා. ඇයි? ඒ ඒගොල්ලෝ දැක්කා ඒ කාටක්වත් මුල අහු වෙලා නැහැ කියලා. ඒගොල්ලෝ අල්ලන් තින්නේ එක්කෙනෙක් මැද්දෙන්. සර්පයාගේ නැට්ටෙන් එක්කෙනෙක්. එක්කෙනෙක් කඳේ. ඔය එක එක තැන් වලින් අල්ලන් ඉන්නේ. බුදුහාමුදුරුවෝ දැන් හරියටම බෙල්ලෙන් අල්ලලා පෙන්නන. ඒක හරියට මේ වලල්ලක් තියෙනවා. මේ වලල්ලේ මුලක්වත්ම කොහෙවත් ජොයින්ට් එකක් නැහැ පේන්නේ. මේ ජොයින්ට් එකක් නැති වුණොත් දැන් ඔබතුමාට මේක වලල්ල දුන්නොත් කියන්න පුළුවන්ද මෙන්න මෙතනයි මුල කියලා? බෑනේ. අන්න අර ඔක්කොම න්‍යායාචාරුන්ට උනේ ඔන්නෝ. කෙනෙක්ටවත් හොයාගන්න බැරුණා මේකේ මුල මොකක්ද කියලා. ඔක්කොම කියනවා චක්‍රයක් චක්‍රයක් කියලා කිව්වට කිසි කෙනෙක් දැනගෙන හිටියේ නැහැ මේකේ මුල කොහෙද කියලා. ඒක නිසායි එක්කෙනෙක් ඇල්ලුවේ මුල කියලා කොහෙන්ද ඇල්ලුවේ අර අලියෙක් අන්දියෝ ටිකක් ගිහලා අලියව කියනවා. එයා කියන නෑ මුල තියෙන්නේ මෙතන කකුල ගැන කියන. එයාට අහුවෙන කකුල ගැන. තව එක්කෙනෙක් ඇල්ලුවා නැට්ටෙන්. එයා කියනවා මෙතන නැට්ට තමයි මුල කියලා. හරිද? මේ අලියා ගැන කිව්ව විදිහ තමයි. කියන බඩ අල්ලලා කියන නෑ මෙතන තමයි තැන. මෙතනින් තමයි මේක පටන් ගන්න. ඕම ඕම ඕම ඕම ඕම එක්කෙනෙක් විදියට අලිය අලිය විස්තර කරා වගේ තමයි අර කොම් විස්තර කළේ දුන්නේ බුදු පියාණන් වහන්සේ. හරි ලස්සනට මේ පටිච්ච සමුප්පාදේ තියෙන මෙන්න මේ මේ පටිච්ච සමුප්පාදේ සම්පූර්ණම මේ පටිච්ච සමුප්පාද ධර්ම 12 ඇතුලේ උන්වහන්සේ පෙන්වුවා පංච නියම ධර්මයේ ක්‍රියාත්මක වෙන හැටි. මේකේ මුල කොතනද කියලා පෙන්වුවා. අග කොතනද කියලා පෙන්වුවා. මේ මේ මේ මේ මේ මේක විඳින්න පුළුවන් තැන් ඔක්කොම ටිකක් පෙන්වුවා. කොතනින් කොතනින් කොතනින් කොතනින් බිඳින්න පුළුවන්ද කියලා. මේක නිදහස් වෙන්න. තේරුණා? එතකොට ඒක හරහා උන්වහන්සේ පෙන්නවා පටිසමුපාදය හරහා මෙන්න මේ තිපිරි වට්ටයක් හරහා කෙලෙස් වට්ටයක් කර්ම වට්ටයක් දැන් කර්මය ගැන කතා කරන්නේ නැහැ කියන්නේ බුදුහාමුදුරුවෝ. හෙලෝ. හෙලෝ. ඔව් දැන් ඔය හුඟක් දෙනෙක් කියනවානේ කර්මය ගැන කතා කරන්නේ නැහැ කියලා. ඔව්නේ. එතකොට බලන්න පටිච්චසමුප්පාදයේ බලන්න තිපිරි වටේ මොකද තියෙන්නේ? පළවෙනි එක කෙලෙස් වටයක් තියෙන්නේ. දෙවෙනි වටේ මොකද? කර්ම වටයක්. තුන්වෙනි වටේ මොකද? විපාක. කෙලෙස් කර්ම විපාක. කෙලෙස් කර්ම විපාක කියන එක තමයි තියෙන්නේ මුළු තිපිරි වටේම. මුළු පටිච්චසමුප්පාදයේම. මේ ලෝකේ පැවැත්ම තියෙන්නේ ඔන්න ඔය තුනේ. ආ එතකොට එහෙනම් බුදුහාමුදුරුවෝ කෙලෙස් ගැන නෙමෙයි කර්මය ගැන කතා කරලා නැද්ද? බුදුහාමුදුරුවෝ දැන් කර්මය ගැන හරියටම කතා කරලා තියෙන්නේ. මිනිස්සු හරි විදිහට හරි විදිහට කතා කරලා තියෙන උන්වහන්සේ කිසි කෙනෙක් දන්නේ නැහැ. ඔව්. ඒකෝර මම තව එකක් පෙන්නන්න. ඔබතුමා දන්නවද අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන සංඛාරා කියන්නේ මොකක්ද කියලා? සං සංඛාරා. ඊට පස්සේ උපාදාන පත්‍ය භව කියනකොට භවය කියන්නේ මොකද්ද? කර්ම භවය. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියනකොට සංඛාරා කියන්නේ මොකද්ද? කර්මය. අහලා තියනවා නේද මෙන්න මේක? ඒ කියන්නේ කර්මය. ඔව්. ඒ කියන්නේ ඔබතුමා අහලා තියෙනව නේද මෙන්න මේ කතන්දරේ. මොකක්ද දන්නවද? චේතනා හම්බික්කවේ කම්මං වදාමි. කම්මං වදාමි. චේතනා හම්බික්කවේ කම්මං වදාමි. චේතනාව කර්මීය වෙනවනේ. චේතනාව තමයි කර්මය රැස් කරන්නේ. එහෙනම් බලන්න චේතනාව කර්මය වෙනකොට සංකාර කියන්නේ මොනවද? චේතනානේ. එහෙනම් සංකාර කියන්නේ මොකද? කර්මය. කර්මයට කියනවා. එහෙනම් බලන්න අපි අල්ලන් ඉන්නේ කොහෙන්ද කියලා ධර්මයේ. ඔබතුමාට මම නිකන් කිව්වේ ඒකයි. මේ ධර්මයේ හරි සුන්දරයි නායන මහත්තයා. මේ ධර්මයේ හරියට දැකපු අය මේ ධර්මයේ අප්‍රමාණ අප්‍රමාණ නිර්ාමිස සතුටක් ලබන්නේ. හරියට දැල්ලගත්ත කට්ටිය. අන්න ඒගොල්ලෝ තමයි නිවෙන්නේ. ඒගොල්ලෝ ඒ එතකොට බලන්න ඕකේ අන්තිම කෑල්ල හොඳට බලන්න. ඕකේ උඩටම ගිහිල්ලා. ඔය පටිච්චසමුපාදේ බලන්න භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසා සම්භවಂತಿ කිනෝට ඔතන තියෙනව ගන්න 11 ආකාරයක ගින්නක් රාග ගින්නක් දේශ ගින්නක් මෝහ ගින්නක් ජරා ගින්නක් මරණ ගින්නක් ඈ ව්‍යාධි ගින්නක් ශෝක ගින්නක් පරිදේව ගින්නක් උපායාස ගින්නක් ඔය 11 ආකාරයක ගින්නක් ඔතන තියෙන්නේ ඔන්න ඕක නිවෙන්නේ ඔන්න ඔය ගින්න නිවෙනකොට ඔබතුමාට දවසක නිවුනොත් ඇතුලේ ගින්න ඔබතුමා නිවිලා නැද්ද? අනිවාර්යයෙන්. දැන් ඔය ඔය ගින්න කියන්නේ කොහෙද? කය ගැනද ඔය කියන්නේ? හිත ගැන. හිත හිත. හිත ගැන ඔය කියන්නේ. ඒකනේ මේ කුසලයත් එක්ක කතා කරේ හිත ගැන. මේ සිද්ධිය වෙන්නේ කොහෙද? මේ අවිද්‍යාපච්චය සංඛාරා කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මනස තුල. සිත තුල ගොඩ නැගෙන්නේ. මේ සිද්ධියම. ඉතින් මෙන්න මේ කතන්දරේ අපි හරියට ලියාගත්තාම හරිම සුන්දරයි. මම දැන් ඔබතුමාට මම මේක පොඩ්ඩක් නිකන් පොඩ්ඩක් කෙටියෙන් පෙන්වන්නම්. දැන් අපි හිතමුකෝ අපිට මේ බාහිරයි අභ්‍යන්තරයි කියලා ආයතන දෙකක් තියෙනවානේ. ආයතන තියෙනවානේ. බාහිරට ඇහැ කනනාසි දිව කය කියන ටික බාහිරට මන කියන එක අභ්‍යන්තර. අභ්‍යන්තර. සිතයි ගතයි. හරිනේ? ගතයි සිතයි. හරි. හරි. එතකොට බලන්නකෝ. දැන් ඔබතුමාට සිතුවිල්ලක් පහළ වෙන්න නම් මොකක්ම හරි සිතුවිල්ල අපි තුමු මුලදිම දැන් අම්මගේ මව කුසෙන් ඉපදුනා. ඔබතුමා දන්නවද ඉපදුනා කියලා? නෑ. දන්නේ නෑ. හුස්ම ගන්න ඕනේ කියලා දැනගත්තද? මම දැන් හුස්ම ගා ඉපදුනා දැන් හුස්ම ගන්න ඕනේ කියලා කරාද ඔබතුමා? ඒ මව කුසෙන් ඉපදුන දවස්වල. ඔව් මං කියන්නේ එතන ඔව්. නෑ නෑ නෑ. දැනුත් ඔබතුමා හිතලා හුස්ම ගන්නවද? මේ දැන්. නෑ නෑනේ. මතක් කරනකන් මතක් වෙන්නේ නෑනේ. ආ එහෙනම් බලන්න හොඳට ඔන්න ඔය කතන්දරෙත් එක බලන්න. ඔබතුමා ඉපදුනච්ච එකක්වත් දන්නේ නැහැ. මව් කුසකින් ඉපදුනා කියලාවත් දන්නේ නැහැ ඉපදිච්ච වෙලාවේ. ඔබ හිතන්නේ මේ මොහොතේ ඉන්නේ කියලා. මේ අම්මා මේ තාත්තා මේ දොස්තර මහත්තයා මම දැන් ඉස්පිරිතාලෙක ඉන්නේ ඉක්මනට උස්ම ගන්න ඕනේ නැත්තම් මැරෙනවා ඔය එකක්වත් දන්නවද? හ්ම් නෑ. එකක්වත් දන්නේ නැහැ. කාලයක්ම ওই විදිහට හිටියා නේද? ඔව්. හැබැයි ඔබතුමා ඉපදිලා මේ විදිහට ජීවිතේ ගලගන්නට ඔබතුමා දැක්ක ඉපදිච්ච දරුවෝ ගැන නේ. ඒ දරුවොත් උඩබිලි අතර ඉන්නවා මෙලෝ දෙයක් දන්නේ නැහනේ. අම්මා අඳුරන්නේ නැහැ තාත්තා අඳුරන්නේ නැහැ නේද? එයාට එයාව අඳුරන්නේ නැහැ මේ අත කියලා දන්නේ නැහැ කකුල කියලා දන්නේ නැහැ නේද? එයාට කටට දාන්නේ මොනවද කියලාවත් දන්නේ නැහැ නේද? එයා කක්ක දාන බවවත් දන්නේ නැහැ. ඔය විදිහට ලෝකයට එහෙනම් ඔබතුමාට ඔබතුමාගේ ඉපදිච්ච තැනත් ওই විදිහ දැනගන්න පුළුවන් නේද? එහෙනම් බලන්න ඔහොම තිබිච්ච ලෝකෙක නේද එකපාරම ඔබතුමාට ටික කාලයක් ගියාට පස්සේ අම්මා කියලා කෙනෙක් එකතු වෙන්න ගත්තේ. ටික කාලයක් ගියාට පස්සේනේ හැමදේම උපදින්නේ. අන්න හරි. තාත්තා කියලාත් ඉපදුනේ එහෙම නේද? ඔව්. මම උපදින්නෙත් එහෙමනේ. ඔබ ඉපදුනෙත් එහෙමනේ. ඊට පස්සේ ඔබේ ඔය කයේ තියෙන කොටස් ටික ඔක්කොම ටික ඔය කියන එකී නොකී ඔක්කොම ටික මේ වෙනකන් ඉපදුනෙත් එහෙමනේ. ඔව්. එහෙනම් බලන්න ඔබතුමා මුලින්ම ඔන්න ඉපදිච්ච දැනට ගියාට පස්සේ ඔබතුමාට පේන්නේ නේද ඉරිසල ලෝකේ කිසිවක් තිබිලා නැහැ කියලා ඔබතුමාට ගන්න පුළුවන් දෙයක්. ඉරිසල අම්මා ඉඳලා නැහැ කියලා. ඒ කියන්නේ මව් කුසින් ඉපදිලා මුලින්ම අම්මා හම්බ වෙන තැනට වෙනකන් අම්මා ඉඳලා නැහැ නේ ඔය. ඒක තේරුණාද? හලෝ. ඔව්. ඒ කියන්නේ මව් කුසින් ඉපදිලා ඔබතුමාට පේනවා නේද කාලයක් යනකම් අම්මා කියන එක්කෙනෙක් ලෝකේ ඉඳලා නැහැ කියලා වාට. ඔව්. එහෙනම් තාත්තා කියලාත් තිබිලා නැහැ නේ. ඔයා කියලාත් නැහැ නේ. ඔය එකක්වත් තිබුණ නැහැ නේ. දැන් කොයි තියෙන ලෝකේ එකක්වත් ඒතන තිබිලා නැහැ නේ. නෑ පාටක්වත් නෑනේ. අන්න වයි. එහෙනම් තියෙන ලෝකෙක නෙමෙයි නේද ඉපදිලා තියෙන්නේ. නෑ. අන්න දැක්කද වැඩි. එහෙනම් ඔබ ඉපදුනාට පස්සේ නේද ලෝකේ ඇති වෙලා තියෙන්නේ. මොකෙන් ඉපදුනාට පස්සේ මව් කුසෙන්ද? කොතනින්ද ඔබට ලෝකේ හැදුනේ? මව් කුසෙන් ඉපදින තැන ඉඳන්ද නැත්නම් ඔය මුලින්ම යමක් හම්බ වෙච්ච තැන ඉඳන් ඉපදිච්ච තැන ඉඳන්ද ලෝකයක් හම්බ වෙලා තියෙන්නේ? මව් කුසෙන් ඉපදිච්ච තැන ලෝකයක් හම්බ වෙන්නේ අන්න ඒ කියන්නේ ඔබ ඉපදිලා නැහැ කියන්නේ නේ. ඒ වෙන අන්න එහෙනම් මුලින්ම අපි හිතමු අම්මා කියලා ඉපදු ඔබට හම්බුනේ ලෝකේ ලෝකෙන් අන්න එතන ඔව්. ඉඳපු ඉපදුනේ. හ්ම්. අන්න බලන්න. එහෙනම් බලන්න තියෙන ලෝකෙක ඉපදුන්නේ නැත්නම් පෙර නොතිබී නේද ඉපදිලා තින්නේ අම්මා. ඔවුනේ. හොඳරවාන මහත්තයෝ ඕවා වචන නෙමෙයි. මේවා මේක කෙලින්ම අවබෝධය පුතේ. ඔබ හරියට මෙතන හිටියොත් එහෙනම් පෙර නොතිබී හට ගන්නවා කියන එක දැන් ඔබ දකින්නේ පුබ්බේ නිවාසානුසී ඥානින් පස්සට ගිය තැන නේද? මුලින්ම මේ ලෝකේ අහුවෙච්ච දැනට ගිය දැන නේද ඔක දකින්නේ. ඊට ඉස්සලා කොහෙවත් මේ අම්මා හිට ඉඳලා නැහැ කියලා. අම්මා පෙර නොතිබී ඉපදිලා තියෙනවා. ඔව්. අම්මා ඉපදිලා ඔහොමම තිබුණා නම් දිගටම තාත්තා ඉපදිනවද කවදාවත්? නෑ. එහෙනම් නිරුද්ධ වෙලා තියෙනව නේද අම්මා? ඉපදිලා. අම්මා ඉපදිලා නිරුද්ධ එක එක එක හිතක් දෙකක් හැදෙන්නේ නැහැ එකපාර. හරි. හිතට යන්න ඉස්සෙල්ලා බලන්න කොයි විදියට? නිකම් බලන්නකෝ. ඒ කියන්නේ අම්මා ඉපදිලා නතර වුණා නම් අදටත් අම්මා විතරයි නේද ලෝකේ? ඔව්. එහෙනම් අම්මා ඉපදිලා නිරුද්ධ වෙලා නේද? ඔව්. එහෙනම් බලන්න අම්මා පෙර නොතිබී ඉපදුනා ඉතුරු නැතුව නිරුද්ධ වෙලා තියෙනවනේ. ඔව්. අන්න වානේ. ඊට පස්සේ තාත්තා ඉපදුනේ තායි පෙර නොතිබීම නේද? අම්මගෙන් ආවේ නැහැනේ කෑල්ලක්වත් තාත්තට. <laughs> අන්න බලන්නකෝ වැඩි. දැන් බලන්න තාත්තා තිබදිලා තින්නේ එහෙම නේද? ඔව්. එහෙනම් තාත්තත් ඉපදිලා ඔහම නතර වුණා නම් ඊට පස්සේ අනිත් මේ වෙනකන් ඉපදිච්ච ඉපදෙන්න පුළුවන් දෙකක්. ඉපදෙන්නේ නැහැ. අන්න එහෙනම් බලන්න පෙර නොතිබීම හට ගන්නවා කියන තැන ඔබතුමාට එන්න ඕනේ ඥානයක්. මොකද්ද? ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන එක. ඒක බුදුහාමුදුරු කියන්න ඕනේ නැහැ. කල්යාණ මිත්‍රෙක් කියන්න ඕනේ නැහැ. ඔබතුමාට මේ කියනකොට දැනෙන්න ඕනේ යමක් හටගත්තා නම් ඒක නෙමෙයි නම් ඊගාවට වෙන එකක් නම් අරක ඉපදිලා මැරිලා නේද? මැරෙනවා කියන්නේ නිරුද්ධ වෙන්න ඕනේ නේද? ඉතුරු නැතුවම. තව එකක් හටගන්න. හරිද තේරුණාද ඒ කතා කරු <coughs> ඒ ඒටකට හරියට ඇහුන්න මත් මේ මේ අන්තිමට කරතා මකද පෙර නොතිබී හට කරගෙන ඉතුර නැතු නිරුද්ධ වෙනවානේ ඔව් අන්න හරි ඒ කියන්නේ ඒක බලන්නකෝ මේ දැන් දැන් ඕක ඕක ගන්න එපා වචනේ දැන් මේ දකින්න දැන් ඔන්න ප්‍රඥා හැ විවෘත කරගන්න බුදුහාමුදුරන්ගේ හැ විවෘත කරලා බලන්න අම්මා ලෝකේ කොහෙවත් හිටියද හිටියේ නෑනේ එහෙනම් අම්මා එක මොහොතක හිටියද ඉපදුනාද මම හිතන්නේ ඉන්ටර්නෙට් වල මොකක් හරි අවුලක් තියෙනවා නේද? Wi-Fi වල අවුලක් තියෙනවා. නෑ නෑ. මේ මට කෝල් එකක් ගන්නවා එක්කෙනෙක් මේ ඉවරයක් නැතුව ගන්නවා. බල මායත් ගනීද කියලා මම කට් කරනවා මේ ඒත් ගන්නවා. එයාගේ ප්‍රශ්න විසඳලා ඉන්න. නැත්නම් නෑ කමන්න මත කතා කරමු. කතා නැතෝ මෙහෙම යන්න බෑ. මොකද මේක එක සමාධියක් එක්ක යන්න ඕන ගමන. මේ මොහොතේ වත් එක්ක මාත් එක්ක මාත් ඉන්න ඕනවත් එක්ක. අන්න එතකොට තමයි මෙන්න මෙතන තියෙනවා සියුම් සියුම් ඥාන. මේ සියුම් ඥානයක් අපිට අහුුන් නැත්තම් අපි යනවා දැනුමත් එක්ක. මේ මොහොතේ මේ සියුම් ඥානිය උදට ගන් ස්පර්ශ වෙනකොට තමයි පෙර නොතිබී හටගන්න මොහොතක පුබ්බේ අනුනුස්සේතු ධම්මේසු වෙන්නේ. මේ ධර්මයේ එන්නේ උතන්ට. ඒ කියන්නේ ඔබ පෙර නො අහලා නැති ධර්මයක් උතන්ට ඔබට එන්න ගන්නවා අවබෝධයක් හැටියට. ඒක ඉස්සල්ලා දැනගෙන හිටපේ ගන්න නෙමෙයි. අලුතෙන් දැනගන්නේ. මේ දැන් එන්නේ. අතීතයේ ඉඳලා එනවා නෙවෙයි අනාගතයට යනවා දැන් ඉන්නේ. අන්න ඒක දැනගත්ත දැන ඉඳලා ඊගාව හේතුවයි ඵලයයි වෙනස්. තේරුණා? අන්න ඒකයි. එහෙනම් ඒක ගන්න නම් ඔබ මෙතන ඉන්න ඕනේ හරිම ඥානෙ. එහෙම නැත්තම් මේක යන්න බෑ. නවත් මමත් ඔහි ගියාගෙන යනවා ඔබත් ඔහෙන් ආනවා වචන ටිකක් විතරක් ගිහලා අන්තිමට ඇහිලා නැහැ කිව්ව දේ. එතකොට බලන්න දැන් මම කතා කරගෙන ආවේ ඔබතුමාට ඉස්සල්ලාම මේ ලෝකයේ අහුවෙච්ච තැන ඔබතුමා මෙන්න මේ ඥානය ආවිත නිදන් තමයි මේ ගමන යන්න පුළුවන්. හරියටම කවදාකවත් එතන ඉඳන් දෙලින් අවබෝධයක්මයි තියෙන්නේ. ඒ අවබෝධය එන්නේ නම් ඔබතුමා පෙර කඳ පිළිවෙත බලාගෙන පුබ්බේ නිවාසානුසුඥානි මුලින්ම යන්න ඕන. එහෙම නැත්නම් කවුරු මේ ලෝකෙ ගියවත් ඔබ මේ ලෝකෙ තීච්චදී මේ මේ ඔබ ඉපදුනාට පස්සේ ලෝකෙ හැදුනේ ඔබ තී ඔබ ඔබ තිබිච්ච ලෝකික මේ නෙමෙයි ඉපදුනේ කියලා කොච්චර කිව්වත් දැනෙන්නේ නැහැ. වචනයක් විතරයි. ඒක දැනුමක් විතරයි. දැහැන්නුමක් දැන් බලන්න ඔබතුමා එනම් පෙර කඳ පිළිවෙත බලාගෙන ආපස්සට ආපස්සට ආපස්සට ආපස්සට ආපස්සට ගිහිල්ලා මුලින්ම අම්මා හම්බෙච්ච තැනට යනවා. ඔන්න එතන ඉන්නේ. ඒ මොහොතට මුලින්ම අම්මා හම්බෙච්ච මොහොතට දවසකට ඉස්සල්ලා ගියොත් අම්මා ඒ ලෝකේ ඉන්නවද දැන්? නෑනේ. අන්න අම්මා එහෙනම් අම්මා ඒ ලෝකේ කොහෙවත් ඉඳලා නෑ නේද? අන්න දැක්කද වැඩි. එහෙනම් පෙර නොතිබී නේද අම්මා ඉපදිලා තින්නේ ඔබට මේ ලෝකෙට. හ්ම්. අන්න බලන්න. අන්න ಜಾති. භවපච්චය අජාති. ඔබ දැක්කද දැන්? අන්න අම්මා ඉපදෙන විදිය. මේ මොහොතට පටිච්ච සමුප්පන්නව. එහෙනම් බලන්න මම තාම එතන ආවේ නැහැ. මම එතනට ගෙන්නම්. හරි. අන්න බලන්න අම්මා ඉපදෙන විදිය. අම්මා දැන් ඉපදුනේ මව් කුසින්ද? නෑනේ. අන්න දැක්කද? එහෙනම් බලන්න අම්මත් ඉපදෙන්නේ විදියද? අන්න හරි. අම්මත් ඉපදෙන්නේ විදියට. එහෙනම් අම්මා බලන්න අම්මා ඉපදිලා අම්මා ඔහොම නතර වුණොත් වෙන කවුරුත් ඉපදෙන්න පුළුවන්ද මේ වෙනකම්? අම්මා නිත්‍ය වෙලා නතර වෙලා නේද එහෙනම්? හ්ම්. එහෙනම් බලන්න පෙර නොතිබී හටගත් අම්මා මොකද උනේ? ඉතුරු නැතුව නිරුද්ධ වෙලා තමයි තාත්තා ඉපදිලා තියෙන්නේ. තේරුණා? එහෙනම් පෙර නොතිබී තමයි අම්මා තාත්තත් හටගෙන තියෙන්නේ. තාත්තා ඉතුරු නැතුව නිරුද්ධ වෙලා තමයි ඊගා වීගා මේ වෙනකම් ඔක්කොම ලෝකේ ඔයාට සකස් වෙලා තියෙන්නේ. එහෙනම් බලන්න අම්මා අතීතයේ හිටපු කතන්දරයක් නෙමෙයි දැන් ඉපදුනේ. දැන්නේ එහෙනම් ඕකත් දැනුත් වෙන්නේ ඔන්න ඕක. මේ දැන් වෙන්නෙත් ඕක. මේ දැන් වෙන්නෙත් ඕක අතීත මතකයක් නෙමෙයි. වාර තේරෙනා කතන්දරේ. අතීත මතකය කියලා ගත්ත තැනම නයන මහත්තයා කෙලින්ම අහුවෙලා ඉවරයි මේ සාස දෘෂ්ටියට. කෙලින්ම අහුවෙලා තියෙන්නේ. දෘෂ්ටි හතරට අහුවෙලා තියෙන්නේ. අන්න බලන්න ඕක තමයි පෙන්වන්න ලෝකායතන සූත්‍රයේ බුදුහාමුදුරු අවිද්‍යාව පත්‍ය සංකාර වෙන්නේ කොයිලාද දැන්. මේ මේ මේ පච්චපන්න මොකද විතරයි. අයි බලන්නකො මෙන්න මේ විදිහට. දැන් බලන්න අද හෙට අනිද්දා කියලා දවස් තුනක් ගන්නකො. දවස් තුනක් අරගෙන එහෙම නැත්නම් මෙතනම ගන්නකො. දැන් මේ මේ මෙතන ඊගාව චිත්තක්ෂණ තුන ගන්නකො. මේ දැන් හැදෙන මේ දැන් ඉන්න හිතයි ඊගාවට එන්න තියෙන එකයි ඊගාවට එන්න තියෙන එකයි ඔන්න ඔය තුන ගන්නකො. ඔන්න බලන්න. ඔබ දැන් ඉන්න මේ ඔන්න දැන් වර්තමාන මොහොතේ දැන් හිත. ඔන්න බලන්න. ඊගාව ෂණයේ ඒ කියන්නේ දැන් මේ වර්තමාන මොහොතේ දැන් හිත ඊගාවට එන්න තියෙන එක තමයි අනාගත හිත. හරිනේ? ඔව්. ඔන්න බලන්න. ඔබ එතනට යනවා. එතනට ගියාම දැන් ඔන්න ඒ ඒ ඒ මොහොතේ ඉන්නේ. ඒ මොහොත කියන්නේ මේ මොහොත. දැන් කියන්නේ වර්තමානය ආයි. ඔව්. එහෙනම් අනාගතය කියලා එකක් නැහැ. වර්තමාන මොහොතක් ආයි තියෙන්නේ. හරිනේ? ඔව්. තිබිච්ච කවදාවත් අනාගතයක් හම් වෙන්නේ නැහැ. තිබිච්ච වර්තමාන මොහොතකට මොකද උනේ? අතීතයට ගියා. අතීතයට ගියා. අතීතයට ගියා. අපි අනිද්ද කියන තැනට ඔව් ඊගාව චිත්තක්ෂණය කියන තැනට යනකොට මොකද වෙන්නේ? ආයි මේ මොහොතට අනාගතය කියලා පෙනිච්ච තැන ආයි වර්තමානයක් වුණා. හ්ම්. ඉස්සල්ලා වර්තමානයේ කිච්ච තැන අතීතයට ගියා. එහෙනම් බලන්න අතීත වර්තමාන අනාගත කියන තුන් තැනම තියෙන එකයි නේද? වර්තමානයේ කියන එක විතරයි නේද? ඔව්. මේ දැන් මේ මේ පොඩ සමා වෙන්න. ඔව්. මේ දැන් ඔතන අර මෙහෙම දෙයක් ඉගෙනගෙන තිබුණා. දැන් අතීතයයි අනාගතයයි පවතින් නැතුව වර්තමානය කියන මොහොතක් පවතින්න බෑ කියලා කතාවක් අහලා තිබුණා. ඔය ඔක්කොම දෘෂ්ටි. හරිද? මේ කියන කතන්දරේ උතන නෙමෙයි තියෙන්නේ. මේක ඒකනේ. ආගමනක්. ඒවා අල්ලගත්ත තැන ඔයා අහුවෙලා ලෝකෙට. බලන්න අතීතයයි අනාගතයයි පවතින නැති තැනක මේ වර්තමානයක් ගැන කතා කරන්න බෑ කියලා එනකොට අපි අතීතයයි අනාගතයයි ඇත්ත කරගන්නවා නේද? ඇත්ත කරගන කියන්න එතකොට බන්න ඔය ඔක්කොම දුෂ්ටි ඔය තියෙන්නේ එකතයි මම ගැන් දැන් වාට දැනගන්නනි ලෝකෝත්තර මගන නිවනන ඔව මේ නිවන පෙන්න්න හරිපාර හරිපාරණයද අන්න වලන්න ඕකදැ මජ්්‍ය සූත්‍රයේ පෙන්න්නේ අන්ත දෙකයි මැදයි අන්ත දෙකයි මැදයි අහලතිනද මජ්්‍ය සූත්‍රයේ අහලතින අතීත ඒකාන් කියවලත් තියෙන අතීත ඒකාන්තයක් අනාගත ඒකාන්තයක් වින් මොකද වර්තමානය මැද මැද තකොට වර්තමානය මැද හැබැයි මහපුරුෂයා කවුද? මේ වර්තමානයේ ඇලින් නැති කෙනා නේද? හ්ම්. එහෙනම් වර්තමානයේ ඇලින් නැති කෙනා කියන්නේ වර්තමානයක් එයාට හම්බ වෙනවද? එයාට ඇලෙන්නේ නැත්නම් වර්තමානයේ හම්බෙන්නේ නැහැ. අන්නහරි. ඒ කියන්නේ වර්තමානයේ නොතැවරෙන කෙනා කියලා කියන්නේ මොකද්ද? මේ අන්ත දෙකයි මැදයි කියන තුනම නිරෝධයක් කියන එකයි. තේරුණාද? මේක මැද අහුවෙච්ච තැන දැන් ඔයාලට ඕන බලන්න. වැස්ස කියලා අහුනොත් එද වැස්ස ඇත හරි වැස්ස නැත හරි කතා කරන්න තියෙන්නේ. ඔව්. වැස්සක් වාට ගන්න බැරි වුණොත් අර ඒවා ගැන කතා කරන්නවත් ඕනේද? ඕනේ නෑනේ. හරියට හරි. ඔන්න මහ පුරුෂයා එන දැන. මම දැන් උදාහරණයක් ඔයාලට පෙන්නන්නම් දැන්. මේ දැන්. හරි? ඔන්න බලන්න. ඔයාලට කියන්න පුළුවන්ද මේ මගේ ඉස්සරහා තියෙන දේවල් ගැන? මගේ වම් පැත්තේ හරියට මොකද්ද තියෙන්නේ? ඉදිරිපිට මොකද්ද? වම් පැත්තේ දකුණු පැත්තේ මොනවද තියෙන්නේ? ඉදිරිපිට මොනවද තියෙන්නේ? වාට කියන්න බෑන කියන්න නම් ඔයාට හිතේවන්න වෙනවානේ මෙතැන්ට හිතේවන්න වෙන ඇයි ඇහත් ඇහත් මෙතට සකස්සෙන්නේ කනත් සකස්සෙන්නේ දිවත් නෑ නහයත් මේ පහ නෑ එහෙනම් එකයි තියන්නේ වන්න පුළුවන්නේ මොකක් තියන්නේ හිතේ වන්න පුළුවන් ලෝකේ අහුවෙලා තියන්නේ හිත තමයි හිත තමයි වන්න බෑ පෙරමත ගන්න ආන්න හරි දැන් අපි බලමුකෝ දැන් මෙතනට හිතේ වන්න පුළුවන්ද ඔයාලට බෑ හිතේ වන්න බෑ නෑ මං කියන්නේ ඔන්න ඔතන ඔහොම ගන්න නැතුව ඔයා හොඳට ඔන්නතන ඥානයක් තියෙනවා. ඔතන තියෙන පට්ට අවබෝධයක්. අපුලන්න මොන්න ඔබ ස්පර්ශ කරන්න. ඔයා බලන්න මෙතෙන්ට ඇහැ කන නාසය දිවකය කියන පහ දැන් සකස් වෙලා නැහැ. මම මෙතන ඉඳලා විස්තර කියන්නෙත් නැහැ මෙතන ගැන. එහෙනම් ඔයාට එකම එකයි එවන්න තියෙන්නේ. ලෝකේ හම්බ වෙලා තියෙන හිතටනේ ඔක්කොම සිතුවිලි ගොඩක්නේ. හරි. එහෙනම් ඇහැ ඇහැට කවදාකවත් හම්බ වෙලා තියෙනවද ලෝකයක්? නැහැ. ඇහැ කියන්නේ හිස් ගියා. කනට හම්බ වෙලා තියෙනවද? කනට හම්බ වෙන්නෙත් නැහැ. ඒක ඒ ටික ප්‍රත්‍යක්ෂයෙන්ම දන්නවද නැත්නම් දැනුමක්ද නැත්නම් මට දැන් ප්‍රත්‍යක්ෂ කරලා පෙන්වන්න පුළුවන් ඒක. මට හිතෙනවා සමහරවිට මට මම දන්නේ ඒක කොහොමද මේ කියන්නේ. දැනුමක්ද තියෙන්නේ ප්‍රත්‍යක්ෂද කියලා දන්නේ නැහැ. හරි. මෙහෙම හිතන්නකෝ දැන්. දැන් ඔයයි මයි ඔය උතන ඉස්සරහා තියෙන දේවල් ටික ගැන කියාගෙන යන්නකෝ මට ඔක්කොම ටික. කණුවක් තියෙනවා පොල් ගහක් තියෙනවා මේ මොකද අලිපේර ගහක් තියෙනවා ඔය ටික තමයි තියෙන්නේ. ඔව් නවත්තන්න. ඔයා ඔහොම කියාගෙන කියාගෙන යනවා. හරිනේ. කියාගෙන කියාගෙන යනකොට ඔන්න බලන්න ඇහැ රූප සකස් වෙලා තියෙනවා සද්දයක් වචන ඇවිල්ලා තියෙනවා නේද ඒ කියන්නේ ඔන්න බලන්න දැන් ඔයාට මං කිව්වේ බලන්න විතරයි ඉස්සරහා බලන්න විතරනේ කිව්වේ ඔව් දැන් බලනකොට තියෙන රූපයක් විතරයිනේ ඔව් පෙනීමක් විතරයිනේ පෙනීමක් විතරයි එහෙනම් සද්දයක් එන්න බෑනේ දැන් වචන ටිකක් නේ කිව්වේ මට අරකක් තියෙනවා මේකක් තියෙනවා කියලා පෙනීමේ තමයි <laughs> නෑනේ හරි හරි හරි <laughs> <laughs> වැඩේ තේරනවට <laughs> ඒ කියන්නේ ඒගැන කන ගැටක හිලනි ඔව එක වියනවා ආන්න බලන්න එලොට බලන්න එහෙනම් ඔන්න ඕකතෑ මුලින්මත් වනේ මුලින්මත් වනේ රූප පෙන්න පෙන්න සද්‍යයක් දුන්නා ඔයාට පොඩි කාලෙදී ඔයා දන්නේ නෑ මොනවක්කත් අන්න මං ඇහුවා නේද ප්‍රශ්නයක් ඇයි ඔයා ඉපදෙන්න හේතුවත් රහතන් වහන්සේ නොඉපදෙන්න හේතුවත් කියලා. රහතන් වහන්සේ පහනක් නිවුණා වගේ නිවිල යන්නේ ඇයි ඒ ස්වභාවය නිවිල යන්නේ? ඔයා මෞකුසකට එන්න හේතුව මං ඇහුවා නේද? මොකක්ද හේතුව? කෙලෙස්. රහතන් වහන්සේ රාගක්ඛ්‍යෝ නිබ්බාන, දේශක්ඛ්‍යෝ නිබ්බාන, මෝහක්ඛ්‍යෝ නිබ්බාන. එහෙනම් අවිද්‍යාව තණ්හා කියන දෙයක් කියෙදෙන්නේ නැහැ. පටිසමුපාද ක්‍රියාවලියක් කියෙන්නේ නැහැ. පටිසමුපාදයක් වෙන්නේ නැත්නම් පංච නියාම ධර්ම ටික ක්‍රියාත්මක වෙනවද? නෑ. අන්න බලන්න. ලෝකයෙන් නිදහස්. එහෙනම් ඔයාට එන්න උනේ ඇයි? ඔයාට කෙලස් තියෙනවා. කෙලස් වටේ ක්‍රියාත්මක වෙන නිසා අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා. එහෙනම් අවිද්‍යාව ක්‍රියාත්මක වෙනකොට සංකාර වෙනවා. සංකාර නිසා විඥාන නාම රූප සලආයතන පටිච්චසමුප්පාද නියාම ධර්ම ටික ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ පංච නියාම ධර්මයේ උතන ක්‍රියාත්මක වෙනවා. හරිද? ඔන්න බලන්න බැරි. එතකොට එහෙනම් ඔයාට කෙලස් තියෙනවා කියලා කියන්නේ ඔයා රැවටෙන්න ඕන කරන ඔක්කොම හේතු ටික තියෙනවා නේද උතන? ඔවුන්. එහෙනම් මව් කුසට ඇවිල්ලා තියෙන අත මිටමලෝගෙන ওই හේතු ටික නේද? හ්ම්. අන්න කුණු බෑකෙක් කියලා කිව්වා නේද? හ්ම්. බෑකේ කරන් ඇවිල්ලා තියෙන්නේ කියලා. එහෙනම් අම්මා දෙන එක රැවටිලා ගන්න හේතුව තියනවා නේද ඔතනින්? තියෙනවනේ. අනුකරණය කොච්චර කරත් ඔයා රැවටෙන්නේ නැත්නම් ඔයාට එකක්වත් ගන්න බෑ නේද? දැන් ඔයාට රැවටෙන්න හේතුව තියෙනවා. ඒ හේතුව නිසා රූප රූප වැටෙනවා ඇහැට කනට ශබ්ද වදිනකොට මොකද වෙන්නේ? ඇහැයි කනත් එක්ක අන්න ඔයාට මේ කනහරහා ශබ්ද නිර්මාණය වෙනවා. ඇහැහරහා රූප වැටෙනවා. මෙන්න මේ සද්ද රූප ගැට ගැහෙනවා. ඒ කියන්නේ ඇහෙන් කනෙන් ඉපදෙනවා. මේක ගැන කරලා තියෙන හොඳ සාකච්ඡාවක් තියෙනවා මම එවන්න. අහලා බලන්න මූලික සාකච්ඡාව. <laughs> හරිද? හරි. මම ඒ ගැන වැඩි විස්තර කරන්නේ හරි? එතකොට බලන්න එහෙනම් ඒ ඊට පස්සේ මොකද වෙන්නේ මේ ආයතන හයම ගැට ගැහෙනවා එකට. ඇහැ කන නාසය දිව කය මන හයම ගැට ගැහිලා යනවා. ඉස්සල්ලා ඇහැයි කනෙන් ඉන්නේ. ඇහැයි කනෙන් ඉපදුනාට පස්සේ ආයතන හයම ගැට ගැහෙනවා. එහෙනම් දැන් දැක්ක නේද ඔයා වට මම රූපේ බලන්න විතරයි කිව්වේ. ඔව්. වට මම වචන දුන්නේ නෑනේ. දැන් වචන ටික ආයේ මොකෙන්ද කනහරහනේ. ඔන්න බලන්න. කනහරහාවේ මොකක් මොකක් නිසාද? දැන් ඔයාව මේ වෙලාවේ නිර්වින්දනය කරොත් ඇහැ ওই පැත්තටම හරවලා ඔයාට ඔය කියන එක වචනයක්වත් කියන්නත් පුළුවන්ද? ඔය රූප එකක්වත් ඔයාට හම්බ වෙනවද? නෑනේ. එතකොට ඉතින් ඇහැට පෙනිලා නෑනේ කවදාවත්. ඇහැ දන්නේ නෑනේ පේර ගහක් ඔය කිව්ව පොල් ගහක් ඔය ගැන එකක්වත් දන්නේ නෑනේ. දැන් කණ්ණාඩියකුත් ඔතන දීලා තිබුණා කණ්ණාඩියටත් ওই ටිකේ ප්‍රතිබිම්බ ටික වැටෙනවා දැන් කණ්ණාඩිය දන්නවද අර පොල් ගහක් අර peer ගහක් අර අලිගට peer ගහක් ඔය එකක්වත් දන්නවද හ්ම් අනිමිත්තයි කණ්ණාඩියට තියෙනද ප්‍රාර්ථනාව අර වගේ ගස් පේන්න ඕනේ අර වගේ ගෙඩි ගෙඩි තියෙන ගස් පේන්න ඕනේ අර වගේව තමයි පේන්න ඕනේ කිය. අප්පනිහිතයි. මේ දෙක අතර තියෙනද කිසිම සම්බන්ධයක්? නෑ. ශුන්‍යතයි. බලන්න ඇහත් එහෙම නෙමෙයිද දැන්? ඔබට විඥානේ අයින් කරපු වෙලාවට ඔබව නිර්වින්දනය කරපු වෙලාවට විඥානේ නැහැ. විඥානේ මොහොතකට අයින් කරලා තියෙන්නේ. ඇහැ අයින් කරේ නැහනේ. නෑ ඇහැ අයින් කරේ නෑ. අන්න හරි. ඇහැ ඇරලා පෙන්නුවොත් දැන් ඔය ඉදිරියේ තියෙන ඒවා ගැන ඔබ දන්නවද? ඔබට මෙලෝඩියක් හම්බ වෙනවද? අඩුව ගානේ ඔබගේ ඇහැ නැතුව හම්බ වෙන්නේ අන්න ඔබගේ ඇහැ ඇරියවත් කියලා ඔබට හම්බ වෙනවද? හ්ම්. ආ ඔය ටික මම වීඩියෝත් කරනවා. ඔබට ඔය කරන දේවල් ටික නිර්වින්දනය කළා මම වීඩියෝත් කරනවා අනිත් පැත්තෙන්. හරිද? දැන් ඔබගේ ඇහැ ඇරලා පෙන්නන දැන් ඔබට ඔබ නිර්වින්දනය වෙලා ඔබ දන්නවද මොනක්වත් මේ ගැන? නෑ. ඒ කියන්නේ ඇහැට කවදාවත් ඔය කියන ගස් එකක්වත් හම්බ වෙලා තියෙනවද? නෑ. එහෙනම් ඇහැට සසර වසනාතුරාවට අම්මා තාත්තා පුතු මේස මේ කියන සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු අංශු මාත්‍රයක්වත් හම්බ වෙලා තියෙනවද? ඇහැට හම්බ වෙන්නේ නැහැ කිසිම දෙයක්. අන්න ඇහැ කණ්ණාඩියක් වයි නේද? හ්ම්. ඇහැ CCTV කැමරාවක් වගේ නේද එතකොට? ඔව්. හරියටම හරි. හරියටම හරි නේද? හරියටම හරි. ඔබතුමා එහෙනම් ඇහැට කවදාකවත් ඔය එකක්වත් හම්බෙලා නැත ඇහැ හිස් ගයක් නේද? හ්ම්. ඒ කියන්නේ සසර වසනාතුරාවට ඔබ බ්‍රහ්මෙක් වුණත් දෙයියෙක් වුණත් මිනිසෙක් වුණත් පෙරේතෙක් වුණත් නිරේක් වුණත් මොකෙක් වුණත් එහැට කවදාවත් හම්බ වෙලා තියෙනවා නෑ ඇහැට ආ දැන් ඔබතුමාට තේරෙනවද? එහෙනම් ඔබ මේ වෙලාවේ ඇහෙන් නිදහස් නේද? ඇහැ කීචිලි පිරිනුවන් පාන්න පුළුවන් නේද? නයන මහත්තයා උතන. ඔන්න බලන්න. ඔබ ඇහෙන් නිදහස් නේ. ඕදා දැක්කද? අනාන ඇහැ තීචි දෙහි පිරිනුවන් පාන්න පුළුවන්. මේ ධර්මයේ තේරිච්ච මිනිසයාට. අන්න බලන්න, ඒ ආර්ය ශ්‍රාවකයාට. හොඳට බලන්න. එහෙනම් දැන් ඔබට හැකියාවක් තියනවද ඔය ගැන? ඒක එහෙම නෙමෙයි. හැකියාවක් නෑ ඒක. ඒ වෙනදේ මොනුවන්න කියන්න දෑනති ආරයට හරි එ දැ ෝකෙන් සැකඇත්ති නොද ඇහට කවදක්ත් මේක අම්බිලා නෑ කියනක නෑ ඒක සැකයක්න ඒනම් බලන කනත් දැන් ඔබතුමා නිර්වින්දනය වෙලා තියෙන දැන් මං ඔබතුමා අහන්න කැමතිම සිින්දුවත් දාන ඔබට හෙනවා නෑ මං ඕක ඔක්කොම රෙකොඩින් කරන්න හොඳේ ඊට පස්සේ ඔබතුමා කන්න කැමති කෑමක් දිවට දානවා දැන් හම්බ වෙනවද නෑ රස හම්බ වෙනවා ඔබතුමා කැමතිම සුවඳක් ගන්න නැහැ ගාවට දැන් හම්බ වෙනවා ඒත් හම්බෙන්න ඔබතුමාට හොඳ ගෑනු ළමෙක් දාලා ස්පර්ශයක් දෙන මුළු ඇඟටම හම්බ වෙනවා. ඒක දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ එහෙනම් ඔය එකකටවත් දැනිලා නැහැ ඒව හම්බ වෙලා නැහැ නේද? ගෑනු ළමේ කත ගාන එකක්වත් කෑමක රසයක්වත් දිවට නහයට ගඳ සුවඳක්වත් කයට අර වගේ ස්පර්ශයක්වත් කවදාකවත් මේ වගේ ස්පර්ශ අරයා අත ගන්නවා මෙයා අත ගන්නවා ඔය එකක්වත් හම්බ වෙලා තියෙනවා. හ්ම් හ්ම්. හිස් ගෙවල් පහක් නෙමෙයිද? ඇහැ කනනාසය දිවකය කියන්නේ. ඒතර මලමිනී එකයි මිනිහගේ අතර වෙනස දෙන්නේ මෙන්න මේ අර විඥානයේ ගමන එක විතරයි. හරියට හරියට හරි කියන අයම සාසස බුදුම ප්‍රඥාවන්තයෙක්. ඒතකොට බලන්න එහෙනම් හිත ආපු දැන නේද ලෝකේ තියෙන්නේ එහෙනම්. ඔව්. ඔන්න ඔකටයි වේද මහ වේදල සූත්‍රයේ පෙන්වන්නේ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඇහැ කන නාසය දිව කය කියන ඉන්ද්‍රිය පහට හිත පිහිටනවා. හැබැයි ඒ පහෙන් ගන්න ආහාර එකක්වත් ඒ පහට හම්බ වෙන්නේ නැහැ කියනවා. ඒ ටික ගන්නෙ කවුද? විදින්නේ එක්කෙනෙක්. ආ අර පහ ద్వාර පහක් විතරයි. ජනෙල් පහක් ජනෙලෙන් එවිල බලන්නේ කවුද? ඇහැ කියන ජනෙලෙන් එවිල බලන්නේ හිත. කන කියන ජනෙලෙන් එවිල බලන්නේ හිත. නහය කියන ජනෙලෙන් එවිල බලන්නේ හිත. දැන් තේරුණාද වැඩේ? එහෙනම් ලෝකය කියන්නේ හිත. හැබැයි ලෝකයේ ඔහොම වෙනවද ඇහැ නැතුව? කන නැතුව? ඇහැ නැතුව වෙන්නේ. දැනගන්න බෑන එන්න බෑ ඒ කියන්නේ මේකයි ඕක වෙන්නේ මෙහෙමයි චොන්න බාන චක්කුම් පටිච්ච රූපී රූපච්ච චක්කු විඥාන ඇහැයි රූපයි ගැටෙනකොට චක්කු විඥානේ හට ගන්නවා අන්න බලන්න ඇහි ඇහි ඒ කියන්නේ රූප පේන රූප දකින්න හිත හට ගන්නවා ඇහි හිත තිංග සංගති පස්ස ඔබතුමා ගාව තියෙන රාග දේශ මොහ ගති ඔව් අන්න බලන්න ඇවිල්ලාම තියෙනනේ කුණු මල්ලේ හ්ම් අන්න බලන්න අන්න ඒක ඔන්න ඔතන ස්පර්ශයට යෙදෙනවා. අන්න යෙදෙනකොට එක්ක රාග සම්පස්සයක් එක්ක දේශ සම්පස්සයක් මෝහ සම්පස්සයක් යෙදෙනකොටම බලන්න ඇහෙන් ගත්ත එක නෙමෙයි නේද දැන් අන්න බලන්න තිංගා සංගති පස්ස වේදනා සංඥා සංකාර කියන ටික කොහෙද ඇති වෙන්නේ? කයේද ඇති වෙන්නේ හිතේද ඇති වෙන්නේ? හිතක නැති වෙන්නේ. හිතක ඇති වෙන්නේ. අන්න බලන්න ඇහැ රූප චක්කු විඥානය කියනකොට මනස ඉපදිලා තියෙන්නේ. හිත ඉපදිලා තියෙන්නේ. තේරුණාද? අන්න බලන්න මේක ඉපදිලා මෙන්න මේ හදන චිත්ත රූපය තමයි මෙන්න මේ හදන මේ වර්ණ රූපය තමයි ආරම්මණයක් හැටියට මන ආයතනයට ස්පර්ශ වෙන්නේ. මන ආයතනයට ස්පර්ශ වෙන්නේ නිකන් නෙමෙයි. එක්ක රාගයෙන් එක්ක දේශයෙන් එක්ක මොහොතෙන් ස්පර්ශ වෙලා. දැන් බලන්න මෙතනින් දීපු එක නෙමෙයි නේද හිතට යන්නේ. විකෘතියක් නේද? ඔව්. ඒ කියන්නේ කුණු වලේ ගෑවිලා නේද යන්නේ? අසුචි ගෑවිලා තමයි මන ඇතුළට යන්නේ. ගන්න එක. ඇයි ඔබතුමාගේ එතනට යන්නම හදලා තියෙන තැනක් තියෙනවා. ඒ ට්‍රැප් එකේ තියෙන්නේ මොනවාද? රාගදේශ මොහ කියන අසුචි ටික. මේ ට්‍රැප් එක කියන්නේ ස්පර්ශය. තේරුණා? මේකේ මොකක් ආවත් ඕකේ ගෑවිලා තමයි යන්නේ ඇතුළට. මනට. අන්න වන්න. දැන් බලන්න. ඇහැ ඉපදිලා ඇහැ මැරුණට මන ඇතුළට ගියදී ආරම්මණයක්, රූප ආරම්මණයක්. අන්න ඒකට තමයි වේදනා සංඥා සංකාර හැදෙන්නේ හිත ඇතුළේ. එනි බලන්න හිතින්ම හදපු චිත්ත රූපයකට හිතින්ම නේද වේදනාවක් දෙන්නේ. සංඥාව සංකාරය. තේරුණාද දැන්නේ? තේරුණා තේරුණා. එහෙනම් බලන්න ඔය කිව්වේ මොකද්ද? අන්න බලන්න රූප වේදනා සංඥා සංකාර. ඔය කිව්වේ මොකද්ද? නාම රූප සකස් වෙනවා. කොහෙද සකස් වෙන්නේ? හිතේ. මනස ඇතුලේ නාම රූප සකස් වෙනවා. මා නාම රූප සකස් වෙච්ච එක තමයි දැනගන්නේ. මේ දැන ගැනීමට තමයි කියන්නේ විඥානය කියලා. මේ නාම රූප සකස් වීමේ දැන ගැනීම තමයි විඥානය. අන්න ඔබට අම්මා කියලා ඉපදෙන්න අකුරු ටික හැදුනේ ඔන්න ඔය විදිහට. කනයි සද්දේ ගැටෙනකොට සෝත විඥානේ හට ගන්නවා. එළියෙන් සද්ද ඇවිල්ලා වදිනවා කනට කනට වදිනකොට කනයි සද්දේ කනයි මේ සද්දා සද්ද තරංගයි ගැටෙනකොට කම්පනයක් වෙනවා කන. කන කම්බරේ කම්පණය වෙනකොට කන ඇතුලෙන් අන්න සද්ද නිර්මාණයක් වෙනවා. අන්න ඒක තමයි සෝත විඥානය කියන්නේ. අන්න දැන ගැනීමක් වෙනවා. සද්ද සද්දයක් එන්නේ. මෙන්න මේ සද්ද රූපේ තමයි රාගදේශ මොහ යෙදිලා ස්පර්ශය හරහා ස්පර්ශ වෙන්නේ කොහටද මන ආයතනෙට. අන්න බලන්න ඇහැට හිත පිහිටන තැන. ඇහෙන් ගන්න එක විකෘතියක් කියලා මන ආයතනෙට යනවා. මන ආයතනෙන් ගන්න මොකක් කියලාද විකෘතියක්. අන්න නාම රූප සකස් වෙනවා. අන්න එතන අයන්න අල්මයන්න මායන්න අම්මා කියන ටික නිර්මාණය වෙනවා. අ නිර්මාණය වෙනවා. උන් නිර්මාණය වෙනවා. මා නිර්මාණය වෙනවා. මෙන්න මේ නිර්මාණය දැන ගැනීම තමයි විඥානය කියන්නේ. අන්න දැනගන්නවා අම්මා කියලා. අන්න වචන නිර්මාණය වෙනවා. හැබැයි බලන්න එළියෙන් දැන් බලන්න මං කතා කරන එක ඔබයි මායි දැන් දෙන්න කතා කරන දෙක මේ කතා කරන ටික තව චුට්ටකින් අපි දෙන්න මේක රෙකෝඩ් එක දාලා අපි දෙන්න අහන් ඉන්නවා. හ්ම්. දැන් අහන් ඉන්නකොට ඔබතුමා බලන්න දැන් ඔබතුමාගේ ෆෝන් එකකින් ওই සද්දේ ඔතන හේතු ටිකක් නිසා එළියට එනවා. සද්ද තරංග ටිකක්. ඔව්. ওই සද්ද ඔව්, තරංගයෙන් ඔව්. ඔබේ කනේ වදිනවා. මගේ කනෙත් වදිනවා. ඔතන තව 10ක් හිටියොත් ඒ 10 කනෙත් වදිනවා. හරිනේ? ඔව්. අපි 20ක් හිටියොත් 20 දෙනාට එකම දැහෙන්නේ. නෑනේ. 20ක් ඇහෙන්නේ. ඇයි ඇහෙන්නේ 20? ඔබේ කන මං ගාව නෑ. මගේ කන ඔබ ගාව නෑ. ඔබේ කන වෙන කාවා ගාවත් නෑ. ඔබේ හිත කා ගාවත් නෑ. ඔබ ගාව තියෙන්නේ. ඔබගේ රාග දේශ මොහ මට්ටම නෙමෙයි අනිත් අයට. අන්න බලන්න ඔබට එකක් හැදෙනවා තව කෙනෙක්. ඔබතුමා ගුරුවරයෙක් නිසා දන්නවනේ ළමයි 100කට ගන්නෝ 100 100ක් ගන්නෙ. හ්ම්. දැන් දැක්කදයි කියලා. කොහොමද වෙන්නේ කියලා ඒක. අන්න දැක්කද. ඔබතුමා එකම පාඩම උගන්වනවා. ඔබතුමා ප්‍රශ්න පත්‍රය දුන්නාම ළමයි 100ක් හිටියෝ 100 ගන්නවා ලකුණු එක එක විදිහට ගන්නෙ නේ. ඇයි ඇයි එහෙම වෙන්නේ අන්න බලන්න නමුත් ඔබ එකම විදියට නිගන්නේ ඔව් ඒ කියන්නේ ගත්ත විදිය නේද ප්‍රශ්නයක් තියෙන්නේ එතන <laughs> එන්න බලන්න ඒක වෙන්නේ කොහොමද ඔබේ කන කාටවත් නැහැ ඔබේ හිත කාටවත් නැහැ ඔබේ රාග දේශ මොහ වට්ටම් කාටවත් එහෙනම් ඒකට අනුරූපව තමයි ඔතන වචන නිර්මාණය වෙන්නේ දැන් ඔබට අම්මා කියන වචනේ තුල ඔබේ අම්මානේ හැදෙන්නේ අපි අම්මා කියන වචනේ උතන ඔය ඔය සද්දෙන් එළියට ආවොත් එහෙම ඔබට හැදෙන අම්මද මට හැදෙන්නේ නෑනේ අන්න ඔබතුමාට දැන් තීරණද ලෝකේ මේ එක වචනේ වුණාට ලෝකේ වෙනස් කියලා ඊට පස්සේ බලන්න දැන් ඕකෙන් එන වචන ටික අපි හිතනවා ඩෙස් පුටු ওই ගස් ගැන කතා කරන්නේ දැන් අපි දැන් බලන්න දැන් ඔබතුමයි මායි අපි කට්ටිය අහන් ඉන්නවා දැන් ඕකේ කතාන්න ඔබතුමාට දැන් එනවා ආනිශාන්ත මහත්තයා කතාව නාන්න මම කතා කරනවා ඔය සද්දේ ඔබ ඉන්නවද මම ඉන්නවද ඔබ පණවන්න පුළුවන්ද මම පණවන්න පුළුවන්ද? <laughs> ඕකේ අපි දෙන්න කතා කරනවා peer ගහක් ගැන, අබ ගහක් ගැන. දැන් මේ අබ ගහ ওই සද්දේ තුල තියෙනවද? නෑනේ. එහෙනම් සද්දේ තුල එකක්වත් තියෙනවද? ওই වචන තුල එකක්වත් තියෙනවද? <laughs> ඔබතුමාට තේරෙනවද? ඒක පට්ට පට්ට මුලාවක් නේද මේ වෙන්නේ? <laughs> ඒක තමයි ඒ කණෙන් කණෙන් වෙන එක නම් මේ එන දැන් වචනයක් නෙමෙයි කන ඇතුළට යන්නේ. ක- වචනයක් නෙමෙයි යන්නේ. සබ්ද තරංගන්න එන්නේ සබ්ද අර සබ්ද තරංගයකුත් නෙමේ සබ්ද ආරම්මණය සබ්ද ඇවිල්ල වදින්නේ කනේ කනේ වැදිලා චක්කු විඥානය දැනගන්නේ සබ්ද ආරම්මණයක් ඒ සබ්දාරම්මණය තමයි තිංග සංගති පස්ස කියන තැනින් පස්සේ මන ආයතනෙට ස්පර්ශ වෙන්නේ. සබ්ද ආරම්මණයක්. සබ්ද ආරම්මණයක් කියන්නේ හරියට මෙන්න මේ වගේ පොඩි මේ ආවේගයක්. පොඩි ඉලෙක්ට්‍රික් ආවේගයක්. අන්නේ ආවේගය තමයි හිත ඇතුලේ අන්න ඒක තමයි හිත ඇතුලෙන් ගොඩ නැගිනේ. කම්බරේදී නෙමේ සද්දේ හැදෙන්නේ. කම්බරේදී නෙමේ වචන හැදෙන්නේ. තේරුණා? වචන හැදෙන්නේ නැතුන්දි නෙමේ. නෑ නෑ. එතෙන්දි කම්පණයට සද්දයක් එන්නේ. සද්දයක් නිර්මාණය වෙන්නේ. ඒ සද්ද රූපේ තමයි මන ඇතුළට ආරම්මණයක් හැටියට යන්නේ. එතකොට බලන්න කන ඉපදිලා මැරුණා. තිංග සංගති පස්ස වෙනකොට කන නෑ. කන ඉවරයි. දැන් මන මනට ගියේ කණෙන් ගත්ත එක නෙමෙයි. ඒක විකෘතියක් වුණා රාගදේශ මොහොය යෙදෙනකොට. කණේ ඉපදුනේ සද්දයක් වුණාට මනට යන්නේ සද්දයක්. කනට සද්දයක් වුණාට මනට තියෙන්නේ සිතුවිලි නේද? ඔව්. ශබ්ද ආරම්මණයක් කියන්නේ. චෛතසික හැටගන්නේ. සද්ද නෙවෙයි යන්නේ. දැන් බලන්න ඔබට ඇහැට වැටෙන්නේ වර්ණ සටහන. ඇහැට වැටෙන්නේ ආලෝක කිරණ. ඔබට දැන් මේ වෙලාවේ කළුවර වුණොත් පේනවද? නෑ. එහෙනම් බලන්නකෝ පේනවා කියන තැන ඇහැට වැටෙන්නේ ආලෝකය. ඇහැට ඇහැට කලුවර වැටිච්ච වෙලාවට පේන්නේ කතා කරන්න. එහෙනම් ඇහැට ආලෝකය ආලෝක කිරණ ටිකක් ආව තැන තමයි ඇහැට රූපයක් වැටෙන්නේ. ඒ වැටෙන එක හරහා තමයි මන හට මන හදාගන්නේ යමක් කියලා. තේරුණාද? මේක මහ ගැඹුරු කතාවක්. මෙතන තියෙන්නේ මාර ගැඹුරු මාර මේ ගැටයක් තියෙන්නේ මෙතන ලියන්න. ඒකට හොඳට බලන්න. එහෙනම් බලන්න මේ කනේ ශබ්දේ වැදිලා කනයි ශබ්ද තරංගයි ගැටෙනකොට ශබ්ද අන්න බලන්න කම්පනයක් වෙනවා ධාතු ධාතු කම්පනයක් ගල් දෙකක් එකට හප්පනකොට ශබ්දයක් නිර්මාණය වෙනව නේද ඔන්න ඕක වෙන්නේ ඔන්න ඕක වෙන්නේ දැන් ඔතන තියලාද වචනයක් නෑ වචන නිර්මාණය වෙන්නේ හිතේ ඔය ශබ්දයට අනුරූපව ඔයාගේ හිත ඇතුලේ නිර්මාණය වෙන වචනයක් අන්න අම්මා තාත්තා දුව පුතා ඔන්න ඔය විදිහට වචන නිර්මාණය වෙනවා ඒ වචන නිර්මාණයේ වෙන එක බලන්න අර සද්දෙට අදාළ එකක් නෙවෙයි නේද? නෑනේ. ওই සද්දේ තියනවාද ඔය එකක්වත්? අම්මා ඉන්නවද තාත්තා ඉන්නවද ඔයා ඉන්නවද මම ඉන්නවද ඉර තියනවද හඳ තියනවද ඔය එක ඔය සද්ද එකකවත් වචනවල. වචන නිර්මාණය වෙන්නේ සද්දෙන්. වචනේ එහෙම එකක් ගන්න බෑ. එතකොට බලන්න මේ වචන නිර්මාණ වුණු සද්ද තුල තියනද ඔය එකක්වත්? ආ ඒක හරියට බෝල කූඩුවක අපි ඇඳුම් ඉල්ලනවා. අන්න ඒ වගේ නේද? බෝල කූඩුව කියලා හිතන්නකෝ සද්දේ. ඔය එල්ලලා තියෙන ඇඳුම් ටික තමයි අපි දාලා තියෙන වචන ටික. හ්ම්. දැන් බෝල කූඩුවෙන් ඇඳුම් ටික අයින් කරපු තැන මොකක් වෙයිද? සද්දේ සද්දේ විතරයි නේද? එල්ලපු අයින් කරපු තැන. ඇසීමක් විතරයි. ඇසීමක් කියන්නත් බෑ සද්දයක් විතරයි. ඒ සද්දේ තුල එතකොට නිවන තියනවා කියන කතන්දරේ තේරෙනවා. හ්ම්. දැන් ওই සද්ද වෙන් කරන්න බැරි වෙනව නේද අරක මේක කියලා. එතකොට මොන වගේ ස්වභාවයක්ද? <laughs> ඒක මම හිතන්නේ කියන්න පුළුවන් වෙයි කියලා. හරියට හරි මහත්තයා හරියට හරි ඒක කියන්න බෑ. අන්න ඒක ස්පර්ශ වෙන. එහෙනම් බලන්න ලෝකය කියන්නේ හිත නේද? ලෝකයම කියන්නේ හිත. අන්න බලන්න හිල් හයක් තියෙන බෙනේකට මේ මේ බෙනේකට රිංගනවා බෙනයක් නෙමෙයි හිල් හයක් තියෙන නයිනි මොකද හුඹහකට රිංගනවා තලකුයි. පහක් වහලා එකක් අරගන්න කිව්වා. එකක් දිහා බලන් ඉන්න කිව්වා. ඔබට ඔක දිහා බලන් ඉන්න. ඒක අන්නර ඒ කියන්නේ ඇහැ කන නාසය දිව කය කියන පහම වහලා අයින් කරන්න පුළුවන්. හිස් ගෙවල් පහක්. අන්න බලන්න. එහෙනම් එකයි තියෙන්නේ හිත. අන්න දැන් හිතේ ඇත්ත කතාව බලනවා. දැන් බලන්න එහෙනම් හිත නම් ওই හිතේ හැදෙන එක එළියේ තියනවාද? හිතේ හැදෙන එක එළියේ නෑ. ඔන්න ඔතනදිම අපි අහුවෙලා තියෙන්නේ. ඔන්න ඔතන නයන මහත්තයා ඔන්න ඔන්න බලන්න වැරදි දහම අහු වුණ තැන අපි අහු වෙලා තියෙන තැන. හිතේ හැදෙන එක එළියේ නැහැ කියලා ගත්ත තැනම ඔබට නිකන් වැහිලා. මං අන්න ඒකයි මම හරි ආදරින් කියන්නේ. නෑ මට මට ඔකට උත්තරේ දෙන්න තිබුණා මේකට ඕනේ කරන උත්තරේ. මම දෙන්න නැතුව මේ මගේ හිතට ආපු උත්තරේම දුන්නේ. මේක මට දැනගන්න ඕනේ. හරියට හරි. ඒ කියන්නේ හිතේ හැදෙ හැදෙ අපි එළියේ තියනවා කියලා ගත්ත තැනම අපි අහු ඔතන නෙමෙයි. ඔතන ඔතන ඥානයක් නෙමෙයි තියෙන්නේ. තේරුණා? දැනුමක් තියෙනවා. ඔතන දැනුම විතරයි ඕක ඥානය නෙමෙයි. ඔය ඕක ඕක අහුවෙලා තියෙනවා අර දෘෂ්ටි හතරෙන් එකකට. දෘෂ්ටි හතරෙන් එකකට. ඕක අහුවෙලා තියෙන උච්චේ දෘෂ්ටියට අහුවෙලා තියෙන්නේ දැන්. හරිද? ඔන්න බලන්න මං ඊගාට ඕක පෙන්නන්නම් දැන්. දැන් ඔබතුමාට පුළුවන් මේ එහෙනම් ඔබතුමා බලන්න එහෙනම් ලෝකය කියන්නේ හිත. නේද? එහෙනම් මේ හිතේ හැදෙන එක කොහෙද තියෙන්නේ කියලා අපි බැලුවොත් එහෙම දැන් බලන්න ඔබතුමාගේ හිත හැදුනේ කොහොමද රූප වේදනා සංඥා සංකාර කියන ටික එකතු වෙලා ඒකෙන් නේද විඥානය කියන එක හටගත්තේ විඥානය කියන්නේ හිත ඔව් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයක් හටගත්තේ අම්මා කියලා. පේරගහ කියලා. පුටුව කියලා. රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංකාරස්කන්ධ විඥානස්කන්ධ කියන්නේ පංච උපාදානස්කන්ධයක්. හරිද? මේ වෙලාවේ ඔබේ දැනගැනීමක් තියෙනවා නම් දැනගැනීම කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයක් ඔබට හටගත්තේ මේ මොහොතේ. ඒක තමයි මේ මොහොතේ හිත කියන්නේ. හොඳට බලන්න. එහෙනම් බලන්න හේතු සංකා හේතු ගොඩ එකතු වන්නේද ওই තියෙන්නේ. ඔව්. මොකද්ද හේතු ගොඩ? රූප වේදනා සංඥා සංකාර කියලා කියන්නේ වි නාම රූප. නාම රූප පච්චය විඥාන කියන එක තමයි දැන් ඔය ඔබට හම්බුනේ පුටුව කියලා. හොඳද? ඔන්න බලන්න. ඕක හම්බුනේ මොකක් නිසාද? රූපය හටගත්තේ මොකද්ද? ඇහැ රූප චක්කු විඥාන. ඔතනින් න්‍යාවි රූපේ. සද්ද ආවේ කොහෙන්ද? කන කන සද්ද සෝත විඥාන. ඔය කියන්නේ මොකද්ද? සලායත. ඔබ ඉන්නේ සලායතනේ. එහෙනම් බලන්න ඔබ මව් කුසින් ඉපදෙනකොටම ඉන්නේ සලායතන කියන තැන. අස්තහැ කියන තැන නෙමෙයි ඉන්නේ. තේරුණා? අපි ඔක්කොමලා ඉපදිච්ච තැන ඉන්නේ කොතනද? සලායතන කියන තැන. ඒ කියන්නේ පටිච්චසමුපාදේ අවිද්‍යාපච්චය සංකාර සංකාරපච්චය විඥාන විඥානපච්චය නාම රූප නාම රූපපච්චය තමයි සලායතන මෙන්න මෙතනට ඇවිල්ලා ඉන්නේ අන්න ඒක තමයි බුදුහාමුදුරු පෙන්වුවේ පියවර හයකින් සත්‍යය නිර්මාණය වෙනවා කියලා පෙන්වුවා නේද මං ඉස්සල්ලත් කිව්වේ මුලින්ම ජාති සංජාති ඔක්කාන්ති අබිනිබ්බන්ති කන්දානම් පාතුභාවේ ආයතනනම් පටිලාභෝ කියලා අන්න බලන්න ජාතිය කියනකොට ප්‍රතිසන්දි විඥාණය සංජාති කියනකොට ත්‍රිජකයක් සකස් වෙන තැන පරමාණු හතකින් හරිද පරමාණු හතකින් ත්‍රිජකය සකස් වෙන දැන කර්මජ රූප කර්මජ උත්තුජ චිත්තද කියන ස්වභාවයන් තුන හටගන්න හැටි. ඔන්න ওই ගන්ධබ්බ ස්වභාවය තමයි මෞකුස කියන්නේ. ඔතන එන තැන අන්න ඔක්කාන්තිය. එක්ක බිත්තරයකට එක්ක මෞකුසකට එක්ක උපපාතිකව මෙන්න මේ සංසිද්ධිය. ඔක්කාන්තිය. ඔක්කාන්තිය වුණාට පස්සේ අබිනිබ්බන්තිය කියන්නේ කලලයේ වැඩෙන තැන. මෞකුසක නම් මිනිසෙක් නා. හරිද? අවිනිබ්බන්ති කන්දානම් පාතුභාව. කන්දානම් පාතුභාව කියන්නේ මොකද්ද? රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංඛාරස්කන්ධ, විඥානස්කන්ධ, පංචස්කන්ධ හට ගන්න තැන. මේ මේ කියන මේ කියන ඒවා වැඩෙනවා දැන්. ඊට පස්සේ බලන්න ඔබ ඉපදෙන තැන. අන්න බලන්න. මොකක්ද ඊගාව තැන? කන්දානම් පාතුව ආයතනනම් පටිලාභෝ කියනකොට බලන්න සලායතන. අන්න බලන්න චක්කායතනේ, සෝතායතනේ, ගානායතනේ, ජීවායතනේ කාය ආයතනේ මන ආයතනේ කියන ආයතන හය හටගිටි. ඔබ ඔබ ඉපදෙන්නේ ඔන්න ඔය ටික සම්පූර්ණ වුණාට පස්සේ. අයන් උච්චති જાති. අන්න දැන් මව කුසෙන් එළියට එන. එන බලන්න ඔබතුමා එළියට එනකොට ඉන්නේ කොතන සලායත. බලන්න ඇහැ කියන තැන ඇහැ කියන්නේ මස් ඇහැර නෙමෙයි හේතු තුනක් නිසා පෙනීම කියන එක හට ගන්නවා. ඇහැයි රූපේ චක්කු විඥානේ නිසා තමයි පෙනීම තියෙන්නේ. කනයි සද්දේ සෝත විඥානය නිසා තමයි ඇසීම තියෙන්නේ. තේරුණාද? එතකොට බලන්න පෙනීම කියන දැන නේද ඇහැ තියෙන්නේ. සූට්න හැවන වෙන්න අපිට හතගන්න ඕන නෙවෙයි පෙනීම කියන තැන හැතියෙන්නේ ඇසීම කියන තැන නේද කන තියෙන්නේ ඔය මොන කනයි මොන හැයි ගැන දුයි කියන්නේ මනේ මන තුල හටගත්ත හැ මනෝ හැ ගැන ඔය කියන්නේ මනෝ කන ගැන ඔය කියන්නේ ඔය කියන්නේ සලායතන හැ ගැන අන්න දැක්කද සලායතන හැ ඔය තියෙන්නේ ඔය තියෙන්නේ මනස තුල හටගත්ත හැ මනස තුලින් උපද උපද උපද්දවාගත්ත කන කොයි තියෙන්නේ? අන්න බලන්න සලායතන කියන තැන ඉන්නේ. එහෙනම් බලන්න පේනවා කියලා කියන්නේ ඇහැට නෙමෙයි. පේනවා කියලා කියන තැන තියෙන හේතු තුනකට හටගන්නේ පේනවා කියන ස්වභාවය. ඇහෙනවා කියන එක හේතු තුනක් නිසා හටගන්නේ. දැනෙනවා කියන එක හේතු තුනක් නිසා හටගන්නේ. දැනගන්නවා කියන එක හේතු තුනක් නිසා හටගන්නේ. අන්න බලන්න හේතුඵලව හටගන්න කතන්දරයක්. එහෙනම් බලන්න දැන් අම්මා කියලා ඉපදුණු කතන්දරේ සලායතන නිසා හටගත්තේ නාම රූප ටික. අන්න බලන්න. බලන්න දැන් ඔන්න ඔතන හොඳට බලන්න. සලායතන නිසා තමයි අම්මා කියන එක හටගත්තේ. ඔතන. තේරුණාද? ඇහැ රූප චක්කු විඥානේ තිංගන් සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියලානේ හටගත්තේ දැන්. නේද? ඔව්. අන්න බලන්න. ඔය සලායතන නිසා තමයි අම්මා ඉපදුනේ. සලායතන හැදෙන්න හේතුව නාම රූප. නාම රූප හැදෙන්න හේතුව විඥාන. විඥාන හැදෙන්න හේතුව සංකාර. සංකාර හැදෙන්න හේතුව මොකක්ද? සංකාර. අවිද්‍යාව. අවිද්‍යාව. එහෙනම් අම්මා ඉපදුනේ මොකෙන්ද? ඇහෙන් කනෙන්ද? අවිද්‍යාවෙන්. අවිද්‍යාවෙන්. අම්මා ඉපදුනේ සලායතන ලෝකයෙන්. අම්මා ඉපදුනේ අවිච්ඡාවෙන් සලායතන ලෝකයේ තුල. එහෙනම් මේ වෙනකන් ඉපදිච්ච ඔක්කොම ටිකත් ওই විදිහට නේද ඉපදුනේ මහත්තයා. අවිද්‍යාවච්ච සංකාර. හරියටම හරි. හරියටම හරි. එහෙනම් බලන්න ඔතන දැන් කෙනෙක් පුද්ගලෙද්ද නෑනේ. ඔය තියෙන ත්‍රිපිරිවට්ටේ ධර්මතාවයන්. මේකත් ඉතින් ඒ විදිහට හදිච්ච ගන්න. අන්න දැන් තේරුණාද කතන්දරේ. එහෙනම් බලන්නකෝ. එහෙනම් ඔබතුමා කරන එකක්ද ඔය ඔය අම්මා ඉපදෙන එක තාත්තා ඉපදෙන එක මේ දැන් ලෝකයේ ඇහැ රූප ගැටෙන එක ඔබතුමා කරන එකක්ද නෑ ඔක තව ගැඹුරුකට කියලා දෙන්න පුළුවන් ඇහැට රූප බලනවා නෙමෙයි කවදාකවත් ඇහැට රූප ගැටෙනවා කනට ශබ්ද ඇහෙනවා නෙමෙයි කනට ශබ්ද ඇත්තටම වදිනවා කවදාකවත් අපි ඇහිලා අහලා නෑ ඇහෙන ස්වභාවයක් තියෙන්නේ අපි බලලා නෑ දකින්න දැක කියන්නේ පෙනෙන ස්වභාවයක් තියෙන්නේ ඇහැට රූප ඝට්ටණය වෙනවා කනට ශබ්ද ඝට්ටණීය වෙනවා. අන්න එහෙමයි තියෙන්නේ. දිවට රස ඝට්ටණීය. මිසක් අපිට අපි අපිට අපි හිතලා කරනවා නෙමෙයි. එහෙම දෙයක් නෙමෙයි මෙතන. අන්න ඔතනම බලන්න දැන් කෙනා පුද්ගලයාගේ නිදහස වෙන්න පුළුවන් නේද ওই ටික දකින්නකොට. ඔවුන. අවිද්‍යාවෙන් නේද මේ ලෝකය හැදිලා තියෙන්නේ ඔක්කොම. එතන නේද ලෝකෙ තියෙන්නේ දැන් හිතේ ලෝකෙ. එන හිතේ ලෝකෙ ඔබතුමා කරන දෙයක් තියෙනවද කොහෙවත්? අවිද්‍යාව ඔබතුමාද? නෑනේ. ඔබතුමා විද්‍යාව දැක්කද වැඩි ඔතනින්ම සත්ත පුද්ගලවාවේ ඉවරයි හරියට දැක්කොත් සිද්ධිය අයි කොහෙවත් දුවන්න ඕනේ හැබැයි ඒක එකපාර ඉවර වෙන්නේ ඔය ටික දැක්කා කියලා ඉවර වෙන්නේ දැන් අන්න බලන්නකෝ දැන් හොඳට ආයිසරයක් ගන්නකො ඔන්න දැම්ම ඔබතුමා ඥාණයෙන් පෙන්නන ඔබතුමා කිව්වනේ එළියේ නැහැ කියලා ඔව් ඔන්න බලන්න ඔන්න බලන්න දෘෂ්ටියෙන් මිදලා අවබෝධයට එන තැන ඔබතුමා ප්‍රඥාවන්තයෙක් වුණොත් දැන් අල්ලගන්න පුළුවන් අන්න එතන තියෙන්නේ කෙලින්ම සිහිය. අන්න එතන ප්‍රඥාව නුවණ. අවබෝධය කියන්නේ ඔන්න උතනට. ඔන්න බලන්න. අනිවාර්ය අනිවාර්ය හොරබරු කරන්න නැතුව අහගෙන ඉන්නවා. සාත් සාත් සාත් සාත්. ඔබේ අවංකවම තමයි ඔබට මේ ධර්මයේ ඇහෙන්නේ. හරි? මට කියන්න දෙන්නේ ඒකයි. <laughs> තාම මම එහෙම මෙහෙන් ඔයාලට අරන් පෙන්නුනේ මේ ධර්මයේ කියන්නේ මොකද්ද කියලා. ඇත්තටම. ඔබ අහලා තියෙන්නේ හොඳට. දැන් ඔබට තේරුණා නේද මේක ඇහෙනකොට මේ වෙන ලොකු වෙන සංසිද්ධියක් මේක ඇතුලේ කතා කරන්න පුළුවන් කියලා. තියනවා කියලා. ඒක තමයි දැන් අපි මේ හරි කියලා හිතාන දේවල් තියපු ගොඩක් දේවල් දැන් මේ පැත්තකින් තියලා ඒකෙත් බර අයින් කර හැකියි. හරියට හරි. හොඳට හොඳට බලන්න. මම දැන් ඔබතුමාට කියනවා. එහෙනම් බලන්න ඇහැට කවදාකවත් ලෝකයක් හම්බ වෙලා නැති බව දැක්ක නේද? ඒකයි සැකද? සැකද? නෑ ඒක ඒක සැකයක් නෑ. සැකයක් නෑ. අන්න බලන්න. එහෙනම් හිත තමයි ප්‍රශ්නේ නේ. එහෙනම් බලමු මේ හිතේ තියෙනක එළිය තියනවාද කියලා අපි දැන් බලමු. දැන් බලන්න හිත හිතේ තියෙනක හැදුනේ මොකද්ද? අවිද්‍යාපත්‍ය සංඛාරා වලින් නේද හැදුනේ? මේ කියන ධර්ම නියාමයන්ගෙන් ඇදිච්ච එකක් නේද මේ අම්මා කියන එක? ඔවුන්. අපි ගමුකෝ ප්ලේන් ටිය. ඔන්න බලන්න ජීවිතේ කුළු උණු වතුර. මේ තියෙන්නේ මහ භූත කියලා හිතන්නකෝ. බාහිරව. ඔන්න තියෙන ජීවිතේ කුළු උණු වතුර. ওই ටික කලවම් කරනවා. හිත දැනගන්නේ මොකද්ද? ප්ලේන් ටියක්. ප්ලේන් ටියක් කියලා. දැන් මම ඔබෙන් අහුවොත් මේ ප්ලේන් ටික හැදුනේ කොහොමද කියලා ඔබතුමා මට කියන්න බලන්න. ප්ලේන් ටික හැදුනේ කොහොමද? මම තව පොඩ්ඩක් උදව් කරන්න. මේ ප්ලේන් ප්ලේන් ටික හැදුනේ හිතේ. ඔව් ප්ලේන් ටික හැදුනේ හිතේ. හරියට හරි. එතකොට මේ ප්ලේන් ටික හැදුනේ දැන් බලන්න ප්ලේන් ටික කියන එක අර සීනි වල තියනවද? තේකොළ වල තියනවද? උණු වතුර වල තියනවද? නෑනේ. ඒ කොහෙවත් තියෙන්නේ නෑ. ඒ ධාතු එකකවත් මේක පනවන්න බෑ. මේ හැදිච්ච ඵලය. නේද? හරිනේ. දැන් බලන්න ඔබතුමා දැන් ගෙදර ඉන්නවා දැන් යාළුවෙක් එනවා ගෙදර. ආ මේ ප්ලේන් ටියක් බොමු කියලා කියනවා. ප්ලේන් ටියක් බොමුද බොමු කියනවා. දැන් ඔබතුමාට එක්ක පාරම ප්ලේන් ටිය කියනකොට එන්නේ ඵලය. හරිනේ? හරි. හොඳට හොඳට බලන්න. හොඳට බලන්න මේ ඇඟෙන් කෙලිම ආයි මේ මේවා කෙලින්ම මේ මේ ප්‍රායෝගිකම තැනක් මම කියන්නේ. ප්ලේන් ටිය කියනකොටම ඔබතුමාට එන්නේ මොකද්ද? අන්න ඵලය. ඵලයේ හම්බ වෙන්නේ. දැන් ප්ලේන් ටික හදන්න ඔබතුමාට හේතු ටික මොකක්ද එන්නේ? සීනි තේකොළ උණු වතුර නේද? සීනි තේකොළ උණු වතුර ටික ඕන වෙනවා. බලන්න ඵලයේ හේතුව නේද ඔබ දැක්කේ? ඔබ ඵලය දැකලා හේතුව නේද ඊගාවට දැක්කේ? හ්ම්. ඔය තියෙන්නේ ඵලයේ හේතුවාදය. බුදුහාමුදුරු දේශනා කරේ හේතුඵලවාදය. හොඳට ආයි බලන්න. මේ ලෝකය කියන තැන තියෙන්නේ ඵලයේ හේතුවාදය. අපිට හැමතිස්සෙම හම්බ වෙන්නේ ඵලය. පුට්ටුව මේසේ අම්මා ඔය ඔක්කොම ඵලය. ඊට පස්සේ අම්මාගේ හේතු ටික තමයි අපිට ඊගාවට එන්නේ. අම්මා හැදිච්ච හැදුනේ කොහොමද කියලා. අපිට කොහොමද එන්නේ? ලේ මස් ඇට නහර ඔන්න අම්මා හැදිච්ච විදිය. නේද? හරි නේද? <laughs> ඔන්න බලන්න වැඩි. පුටුව හැදුනේ මොනවද? ලී ඇන ওই ටිකින්නේ. ඇන. ඔව්. ඔන්න බලන්න අපි කෙලින්ම අහුවෙලා මාරයට. කෙලින්ම 31 ලෝක ධාතු ඉපදෙනවමයි. ඔන්න බලන්න වැඩි. මොකද අපි දන්නේ නැහැ මේ ඇත්ත. අන්නේ නොදන්නකම තමයි අවිද්‍යාව. දැන් බලන්න. ඔබට ප්‍රීතිය හම්බුනේ මොකද? ඇහැ රූප ගැටුණා. හරිද? චක්කු විඥානේ හටගත්තා. අන්න රූපය කියන කාවා. අනිත් පැත්තට අන්න බලන්න තිංගා සංකති පස්ස වුණා, වේදනා සංඥා සංකාර විඥාන වුණා. හරිද? අන්න බලන්න. අනිත් පැත්තෙන් බලන්න කනිනුත් උනම් පෙන්නන කන සද්ද සෝත විඥානීය තිංගා සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන ප්ලේන් tier. ඇහැ රූප චක්කු විඥානීය තිංග සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥානි. මේක හටගත්තේ මොකෙන්ද දැන් මේ ප්ලේන් tier කියන එක? සලාය කොහෙන් කර කියලා හටගන්නේ? ඒ කියන්නේ අවිද්‍යාවෙන් නේද මේ ප්ලේන් tier දැන් ඉපෙද්දි ඒකට. සීනිතේ කුළුණු අතුරු වලින්ද? නෑ. කව අන්නව අන්න බලන්න. මෙන්න ප්‍රඥාවන්තය එන තැන. ඔබ දැක්කද දැන් ලෝකේ? පිට බලන්න බලන්න අපි 80න් ඉන්නකම් අපි අහු වෙනව නේද? සීනිතේකල උණු ඒ කියන්නේ ප්ලේන්ටි කියනකොටම හේතු ටික එන්නේ මොනවාද? සීනිතේකල උණු වතුර කියන තැනම අපි ලෝකේ අහු වෙලා නේද? හ්ම්. එහෙනම් දැන් ඔබ මේ දහම දැනගත්තට පස්සේ ඔක රැවටෙන්නේ නැතුව පරිහරණය කරන්න බැරිද? අන්න ඒකයි ඥානය. අන්න ඒකයි මේ ලෝකේ පරිහරණය කරන්නේ. ඔන්න තැන. දැන් ඕක ඔබ අනේ මේක අවිද්‍යාවෙන් ඉපදුනේ හිතේ ඉපදුනේ කියලා මෙතනට යනවද නැත්නම් ඔබ අර ටික දාලා ඔබ මේක තීන තේකක් හදන් බොනවද? බීලා ඒ තිබහ නිවා ගන්නවද? හැබැයි ඔබ අවබෝධයෙන් කරන්න. ඔව්. අන්න දැක්කද ඔබ කණ්ණාඩිය ඉදිරිපිටට ගිහලා කණ්ණාඩිය මේක බොරුවක් මේකේ ඡායාව නෑ මේ මම නෑ මේක මේක බිඳින්න යනවා. මේ අවබෝධය තුල නෑ ඔබ කණ්ණාඩියෙන් කරගන්න ඕන වැඩි කරගෙන අනිත් මේ ලෝකේ ඉන්න මිනිස්සු ගිනි අරගෙන දුවනකොට ඔබ සිසිලසින් hina වෙවි ඉන්නවා. ඒ තුල. ඔබ <laughs> මට තේරුණාද මේ කිව්ව සිතිය? <laughs> මේක වෙනවා කතා මේ හරි ලස්සන කතාව ඇත්තට මන්දර නයන මහත්තයා මට කියන්න බුණා මට මේ හරිම සරල විදිහට මම මුතුහාර කිව්වේ මේ සිද්ධිය. අපි ඉන්නේ අර පලි හේතුවාදී කියන තැන අපි ඉන්නේ ඔක්කොම අහුවෙලා. ඒක අර වතුරේ පේන බල්ලා ඉන්නේ. ඔව්. හරියට හරි. වතුරේ පේන බල්ලටත් පයින්යක් ගහලා දමන හරි නේද? හරියටම හරි. හරියටම හරි. දැන් තේරුණා නේද වැඩේ? හරි වතුර ඉන්න කරන්නව ගහන්නන ගොඩ ඉන්න ගොඩ ඉන්න කර ගන්න ඕනේ හරියටම දැන්තේරන තොට බන්න හෙන දැන්තේරන සාධ සාසාත් වඩ හරි සතුටයි එතවල් බන්න දැන් එහෙන බන්න ඒන ඔබට පේනවා නේද මේ සිතේ ගොඩනැගෙන එක එලිය නෑ ඔලිය ගන්න පුළුවන්ද දැ නැත්ත ගන්න වැරිද එහෙම එකක් එලිය එලිය ගැන එලිය එහෙම එකක් කතා කරන්නත් පුළුවන්ද පුටනෑ නෑ ඒකට එතන වචන නෑනේ අපිට හරියට හරි මහත්තයා ඔන්න බලන්න ඔන්න බලන්න දැන් අවබෝධය ඔබට දෙන්න ඔන්න බලන්න ඔබ බලන්න ඔන්න බලන්න එතනත් ඒ උත්තරේ තියෙනවා කෙලින්ම ඒ කියන්නේ මේ හිතේ හැදෙන කර ධාතු වලට අදා අයිති නෑනේ එතනට ගන්න බෑනේ එහෙනම් ගන්න බැරි වෙනකොට බලන්න දැන් එළිය ප්ලේන් ටිකක් ගැන කතා කරන්න පුළුවන්ද ඔබට කවදාවත් ඇත්ත කියන්න පුළුවන්ද නැත කියන්න පුළුවන්ද දෙපැත්තම දාන්න බෑ අන්න බා. ඔන්න බලන්න දැන් ඔන්න ඔය කතා ඔන්න ඔය දෙපැත්තටම දාන්න බෑ කිව්ව එක වචනින් බලන්න නැතුව ඔබතුමා අද මේ දේශ සාකච්ඡාවෙන් යන්න ඔන්න ඔය අවබෝධය අරගෙන. ඔබතුමා නිදහස්. අනිවාර්යයෙන්ම නිදහස් වෙනවා. අනිවාර්යයෙන්ම ඔබව කල්ලාගත්තොත් නිදහස්. මේ දැන් හරි ඔන්න බලන්න. දැන් ওই වචනෙන් ඇල්ලුවේ. ඕකේ උත්තරේ නෑ. හරි තාම ওই තියෙන්නේ අසහිය. ඔන්න බලන්න ඔබ සිහියට එන විදිහ. මම ඔබෙන් අහුවා නේද මෙතන ගැන කියන්න පුළුවන්ද කියලා ඉතිරි පිට. එහෙනම් දැන් ඔබතුමාට මෙතනට එවන්න තියෙන එකම එකයි හිත විතරයි. මම ඔබතුමාට කියනවා විනාඩියක් විතර අරගෙන මෙන්න මෙතන ඉදිරිපිට මගේ වටේ තියෙන දේවල් ගැන පුළුවන් නම් හිතන්න නෙමෙයි මං කියන්නේ. හිත එවලා බලන්න කියලා. මේක ලොකු ගැඹුරු කතාවක්. ඔබතුමා දැන් පුළුවන් නම් හරි ඔබතුමා ඉන්න ඉන්න තැන ගෙදර ඉඳලා ඔය ළඟ පාර පාර තියෙනවා ඇතිනේ. ඔබතුමා එළියේ දින්නේ ගේ ඇතුලේ දින්නේ දැන්. මම එළියේ ඉන්නේ. ඔය එහා ගෙදර වෙන දේවල් ගැන ඔබතුමාට කියන්න පුළුවන්ද? මේ වෙලාවේ මොනවද ගේ ඇතුලේ වෙන්නේ කියලා. හ්ම්. දැන් ඉස්කෝලේ මොනව වෙනවද මේ වෙලාවේ? ඒ වුණාම හිත සෑහෙන අසරණ වෙනව නේද? නෑ නෑ. එහෙම නෙමෙයි. මේ වෙලාවේ ප්‍රඥාව ගන්න මහත්තයා. ඔත්තන අත්දැකීමක්. ඔත්තන ඥානයක්. බුදුමණ මම මේ කියන්නේ ඔතන ඥානයක් තියෙන්නේ. ඔබ ඒ ඥානය අවදි කරන්න. ඔතන තියෙන කෙලින්ම අවබෝධයක්. ඒ අවබෝධය ඔබට ඕන වෙනවා ඔතනින් ඉස්සරහට ඔක්කොටම. ඔතන කෙලින්ම අවබෝධයක්. ඔබ වචනෙන් මිදින කෙලින්ම අවබෝධයට එන තැන. ඔය තියෙන්නේ. ඔබ දැන් බලන්න ඉස්කෝලේ මොනවා වෙනවද දැන් මේ වෙලාවේ. ඔබ ඔබ බලන්න දැන් එතනට ඉස්කෝලේට හිත යවන්න බලන්න පුළුවන්. උත්සාහ කරන්න, උත්සාහ කරන්න, උත්සාහ කරන්න. නිකම්ම ගන්න එපා. අන්නේ ගැනීම තුල ඔබතුමාට එන අවබෝධයක්, ඥානයක් පහළ වෙනවා. ඒක පහළ කරගන්න. ඔබතුමාගේ ශ්‍රද්ධාව මේ වෙලාවේ ඔබට උදව් කරයි ඒකට. ඔබතුමා බුදු පියාණන් වහන්සේ කෙරේ ධර්මයේ කෙරේ සංඝරත්නයේ කෙරේ තියෙන ශ්‍රද්ධාව ඔබට උදව් කරයි ඥානෙ පහළ කරගන්න. හ්ම් හ්ම්. දැන් ඔබ ඔබ උගන්නන ඉස්කෝලේ ගැන ඔබතුමාට මේ රැස් සිතුවිල්ලක් ගන්න පුළුවන් වුණා. මොනවද වෙන්නේ කියලා. ඉස්කෝලේ එක ඔබතුමාට අතීත සංඥාවක් හරි තියෙන නිසා ඔබතුමා මේ වෙලාවේ එතන රැවටෙන්න පුළුවන්. හරිද? ඔන්න ඔව් ඒක තමයි. ඔන්න බලන්න හිතේ හිතේ ස්වභාවය. ඒක තමයි මම කියන්නේ. එහා ගෙදර ගැන ඔබතුමාට අතීත සංඥාවක් හරි තියෙන නිසා මේ වෙලාවේ හිතට පෙන්වන්න පුළුවන් ගේ රූපයක්, ඉස්කෝලේ රූපයක්. හරිද? ඔන්න බලන්න ඒක මේ වෙලාවේ ආපු සිතුවිල්ලක් මිසක් ඔබ හිත ගිහිල්ලා දැකපු එකක් නෙවෙයි නේද? අන්න එකත් අල්ල ගන්න. නෑ. හොරාව අල්ල ගන්න මේ වෙලාවේ. ඒක නිසායි මම ඔබතුමාට කිව්වේ මගේ ඉන්න තැනගෙන ඔබතුමාට කිසිම පින්තූරයක් නැහැ කවදාකවත්. හ්ම්. එහෙනම් ඔබතුමා මෙතනට දැන් හිත ඒවලා ඔය විදිහටම මෙන්න මෙතන තියෙන දේවල් ගැන ගන්න බලන්න. ඔතන ඥානයක් තියෙන ඔබතුමා ඒක අවදි කරන්න. අත්දැකීමක් තියෙනවා ඔතන. ඒක භාවනාවක් වගේ. හරියට හරි. ඒ කියන්නේ මෙතන ගැන කිසිම හිතක් ගන්න බෑ නේද? බෑ. එතකොට මෙතන තියෙන මේ නිදහස කියන්න තේරෙන්නේ නැහැ. හරියට හරි මහත්තයා. හරියටම හරි. ඔබතුමා නිවැරදිම නේද? ඕක මං කියන්න මොකද්ද කියලා. ඒ කියන්නේ මෙතන ගැන නාම රූප සකස්ුන්නේ නැහැ නේද දැන්? නෑ. ඒ කියන්නේ මෙතන ගැන නාම රූප සකස්ුන්නේ නැහැ කියන තැන ඥානෙ මොකද්ද මහත්තයා? හිත එළියට යන්න බෑ නේද? දැන් ඔබට මුහුද එක තැනකට ගිහිල්ලා ලුණු මුහුද රසය දැනගත්තට පස්සේ මේ ලංකාව වටේ ගිහිල්ලා බලන්න ඕනේද? නෑනේ. හරියට. එහෙනම් දැන් බලන්න. ඔතන හොඳට හොඳට බලන්න. ඔබට ඇහෙන් ඔතන කයක් පනවන්න පුළුවන්. මගේ කයින් නෙමෙයි. මං ඉස්සල්ලා පෙන්වන්නේ ඇහැට කවදාකවත් කිසි දෙයක් හම්බ වෙලා නැහැ කියලා. කිසිම දෙයක් ගන්න බෑ කියලා. හිස් ගියක් කියලා. ඒ ටික මේ මම පොඩ්ඩක් කරලා බලලා තියෙනවා මේ කන්නාඩි ඉස්සරහට වෙලා. නෑ එපා. මේ දැන් මාත් එක්ක. ඒ ඔක්කොම අයින් කරන්න. ඒකක්වත් එපා. හොඳට බලන්න. දැන් ඔබට ඉස්සෙල්ලා මම පෙන්නුවා නේද? ඇහැ ඔබ නිර්වින්දනය කරපු වෙලාවට ඇහෙන් මුකුත් ගන්න පුළුවන්ද කියලා. ඇහැට ලෝකයක් හම්බ වෙනවා. එහෙනම් දැන් ඇහෙන් සෑහෙන් ගන්න පුළුවන්ද උතන කය? බෑ. කනෙන් ගන්න පුළුවන්ද? කනට අහු වෙන්නේ නැහැ. දිවට? කයට? නායට දැනෙන්නෙත් නෑ හොඳයි ඔබ උදේ ඉස්කෝලෙ ගිය බව කය දන්නවද? <laughs> කය දන්නේ නැහැ නේ මොනවා. ගෙදර ආපු බව කය දන්නවද? නෑ. දැන් උතන ඉන්න බවක් කය දන්නවද? ඒත් දන්නේ නෑ. කයකට කය තියෙන බව දන්නවද? <laughs> එතෙන්දිත් <laughs> ඔය මස්ගොඩ දන්නවද මස්ගොඩක් තියෙන බව? නෑ නෑ. අන්න බලන්න. එහෙනම් බලන්න ඇහැ කන නාසය දිව කය කියන පහට උතනින් කයක් පනවන්න බෑ නේද? බෑ. හරි. එහෙනම් දැන් හිත නේද කියන්නේ කයක් තියනවා කියලා ඔයාට. ඉස්කෝලේ ගියා ආවා දැන් මෙතන ඉන්නවා කියලා. හොඳට බලන්න. එහෙනම් හිත නේද කියන්නේ කයක් තියනවා කියලා දැන් උතන. හ්ම්. එහෙනම් දැන් ওই හිත එළියට යවලා මෙතනට ගත්ත අත්දැකීම උතනට දාලා බලන්න කය දිහා. කවදාකවත් ඔබ දැකලා නැති කය දැන් බලන්නකෝ. මෙතනටගත් අත්දැකීම දාන්න. එතකොටත් ඔය වගේම අසරණ වෙනවා. පොඩ්ඩක් ඉන්න. ඒ කියන්නේ ඒ පිළිබඳව හිතක් පහළ කරගන්න බෑ නේද? සකස් වෙන්නේ නෑ නේද? ඒ කියන්නේ නාම රූප සකස් වෙන්නේ නෑ නේද? එහෙනම් මගේ කය කියලා කවදාක හිතක් සකස් කරගන්න බෑ නේද? ඔය බලන්න දැන් හොඳට බලන්න. දැන් මේ වෙලාවේ සකස්ුන් නෑ නේද? නෑ. අතන කය සකස් වෙලත් නෑ නේද? ගත සකස් උනේත් නෑනේ. හ්ම්. එහෙනම් බලන්න ගතසි සකස් වෙච්ච නැති මොහොතක් නේද ওই මොහොත? කයනුත් නිදහස්, හිතිනුත් නිදහස් නේද? අනිවාර්යයෙන්. අන්න අසංකතය. අන්න අසංකතයේ මොහොතකට ස්පර්ශ කරනකොට ඔබට තේරුණා නේද? පුදුමාකාර නිර්ාමිසයක්. තුර අපි හැම මොහොතකම මෙතන නින්නේ ඕකුට නේද සංකතය වෙන්නේ අවිද්‍යාපච්චය සංකාරා ඔව් මම කතාව ඉවරයි <laughs> ඔතුමාට දැන් තේරුණා සිද්ධිය මේ කොහේ කොහේවත් පණ දාගෙන හොයනවා මෙතනම තියාගෙන එහෙනම් අරිය පරිශ්‍රණය කරන්න කිව්ව ඔතනින් නේද <laughs> තමන් තුල කන්නාඩි දෙක දාගෙන කන්නාඩි දෙක වෙනවා හරියට හරිම ඔබතුමාට මේ ටික එතන තනි කරම අත්දැකීමක්. ඒ අත්දැකීම තුල ඔබ ගත්තට පස්සේ දැන් අනිත් ඔක්කොටමත් ওই විදිහටම නේද? අම්මා තාත්තා දුව පුතා පුටු මේස මේ ඔක්කොම ටික. හ්ම්. දැන් ඔබට තේරුණාද? ඔබට ඔබ පනව ගන්න බැරි ඔබට මේ ලෝකේ කාවද පනවන්න පුළුවන්? අපස්සට. හ්ම්. ආ දැන් ඔබට තේරුණාද? එහෙනම් ඔක දැක්කේ සිහියෙන්ද අසීහියෙන්ද? මේක දකින්නේ සිහියකින්. ඒ සිහිය මෙච්චර කාලයක් නොතිබිච්ච තැන තිබිලා තියෙන අසිහිය නෙමෙයිද දිගටම? අසිහිය. ආ දැන් ඔබට තේරුණාද? සිහියෙන් දැකීම තුල අර ඔක්කොම අසිහියක් බවට පත් වෙනවා නේද ඉස්සල්ලා ඔක්කොම. ඔව් මේ ඔක්කොම ඇත්ත කරගෙන හිටියේ. දැන් ඔබතුමාට කන්නාට. ආ දැන් ඔබතුමාට තේරුණාද මේ කතන්දරේ? මං හිතනවා අදම කරන්නේ එක්කෙනෙක් හොරා නම් අහුණා. <laughs> හොරා වුණා හරියට හරි. හොරා වුණා. ඔගේ ඉතුරු ටික අපි කතා කරමු. රසවත්. හරි රසවත්. හරිම රසවත්. අනිවාර්යයෙන්. ඈ ඉතින් ඔබතුමාට අද මේ කාලය තුල මම හිතන්නේ පැය කමාරක් වගේ අපි කතා කරේ. මට හිතෙනවා ඔන්න බලන්න ඕක දැකපු කෙනාගේ ස්වභාවය ඔබතුමා බුදුහාමුදුරන්ගේ වචනින් මෙහුවොත් කොහොමද දන්නවද? අහන්න ආසද ඒ වචනේ? <laughs> උන්නාසගේ වචනේ. විඥානං අනිදස්සන අනන්ත සබ්බතෝපම ඉත්තාපෝච පටවි තේජෝ වායෝ නගතති ඈ එත ජීගන්ත රසන්ත අනුන්තුලං සුභාසුභං විඥානස නිරෝධේන ඒත් ඒ සමුපරුච්චති කියලා කියන්න තියෙන්නේ. ඈ අන්න බලන්න. ඇයි මේක පිළිගන්නේ නැත්තේ? අන්න බලන්න. එන බලන්න ඔන්න ඔතන තමයි මම නෙමෙයි. අන්න හරි. අන්න බලන්න එතන තමයි පෙන්න්නේ ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංකාර සමතෝ. දැන් බලන්න කිසිම සංකාරයක් ඔතන පනව ගන්න පුළුවන්ද? අම්මා කියලා තාත්තා කියලා කිසි දෙයක්. එහෙනම් ඇත්ත නැත කියලා කතා කරන දෙයක් ඔතන ඉතුරු වෙනවද? එහෙම ලෝකයක් එහෙම දෙයක්වත් ඔතන වෙනවද? නෑ නේද? සබ්බ සංකාර සමත නේද ඔතන තියෙන්නේ? ඔක්කොම සංකාර ටික. ඒ කියන්නේ මනෝ සංකාර, වචී සංකාර, කාය සංකාර ඔක්කොම ඉවරයි නේද උතනින්? අන්න දැක්කද? සම්පූර්ණවත් පටිනිස්සග්ගෝ, තණ්හක්කයෝ, විරාගෝ, නිරෝධෝ, නිබ්බානන්ති නේද උතන දැක්කා. මෙතෙන්ට අර නෑ කියන වචනේ ගන්නවා කියන්නේ අහුවෙලා කෙලින්ම අන්තේ. අහුවෙලා. එහෙමද මේ? නෑ ඉතින් අර නෑ කියලා කියන්නත් වචනයක්වත් ගන්න බැරි තරම්. නැහැ කියලා කියන්න බෑනේ. එහෙම එකක් කොහොමද ගන්නෙ? උතන එහෙම එකක් තිබුණාද දැන්? ඔබතුමාගේ අත්දැකීම. නෑ නෑ එහෙම නෙමෙයි මං කියන්නේ දැන් අපිට මෙතන මොකුත් අර අපි දැන් මොකුත් සුන්නේ කියනවා වගේ. ඔතන ඔතන ඔතන කතා කරන මම කියන දේ මම ශුන්්‍යතාවයක් විතරයි. වචනෙන් කියන්නේ. ඒක නම මම මේ කිය. ඒක ඇතුළේ වචනයක් දාන්න බෑ අතන මොනවත් නේ. වචන කියන්නේ ඔක්කොම මායාවකින් නේද හැදුනේ. ඇහෙන් කනින් නහයින් දේ. එන වචන වලට අදාළ එකක් නෙමෙයි නේද ඕක. නෑ. එන Nirodhe ලියන්න බෑනේ. කවදක් නිරෝධ ලියන්න නිරෝධ ලියන්න දැක්කද වැඩි එන සීය ගැන ලියන්න පුළුවන්ද කවදක් ලුණු කාලම් බලන්න වෙනවා හරියටම හරි හරියටම හරි අන්න ඒක තමයි ඒක තමයි ඇත්ත කතන්දර එහෙනම් දැන් ඔබතුමාට මං හිතන්නේ ඔය ටික ප්‍රමාණවත් අදට මං හිතන්නේ මං තව මේ සාකච්ඡා දෙකක් තුනක් එවන්න අපි ඔය කරලා තියපිච්ච පරණ මේ ළඟදී කරපුවා අර හොඳට පුබ්බේ නිවාසන ඥානෙ ලියා ගන්න හැටි අන්න ඒ ගැන මම සාකච්ඡා දෙක තුනක් තියෙනවා මම එවන්නම්. ඒවා හරි වටි වටි ඔබතුමාට. මේ හොඳට මේක ලියහා ගන්න. ඒ ටිකත් අහගෙන යන්න. එතකොට ඔබතුමාට තේරෙයි මේ කතන්දරේ හරියට මොකක්ද කියලා. එහෙනම් බලන්න ඔන්න උතනින් එහාට තමයි රාගක්ඛ්‍යෝ නිබ්බාන, දේශක්ඛ්‍යෝ නිබ්බාන, මෝහක්ඛ්‍යෝ නිබ්බාන. ඒ කියන්නේ ආස්වාද එහෙනම් බලන්න මෙච්චර කාලයක් ඇහැ පාවිච්චි කරේ සතුටින් නේද? දැන් දකින්න නේද පට්ට මුලාවක් කියලා ඇහැ ඉපදුනා කියන්නේම කෙලිම පංච උපාදානස්කන්ධයන් නේද හටගන්නේ. කන ඉපදෙනවා කියන්නේ පංච උපාදානස්කන්ධයක්. ඒ කියන්නේ අන්න බලන්න ඒකත් මම පෙන්නන්න. ඇහැ රූප චක්කු විඥානයේ තිංගන් සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන අම්මා. අන්න බලන්න. ඇහැ රූප චක්කු විඥානයේ තිංගන් සංගති පස්ස පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන. අන්න බලන්න. උපාදානපච්චය භව. දෙආකාරයකට කර්ම රැස් වෙනවා. ඔබ ඇහුවනේද ඇයි දැන් නිරුද්ධ වෙනකොට කර්ම ටික නිරුද්ධ වෙන්නේ නැති කියලා. දැන් නිරුද්ධ වෙනකොට කර්ම රැස් වෙනවද? ඔතන. ඔන්න දැක්කද ඔබ? කර්ම රැස් වෙනවා. කර්ම රැස් වෙනවා. ඔක නොදකින්නකම් අන්න බලන්න. සහජාත පුනර්භව දෙආකාරයකට කර්ම රැස් වෙනකොට භවපච්චය ජාති. මොකද්ද තැග්ග? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්බන්ති. ඒවමයි වතස්ස කේවලස දුක්ඛ කන්දස සමුදය හෝති. එහෙනම් අම්මා කියලා ඉපදුනේ මොකද්ද? දුක්ඛ ස්කන්ධයක් නේද? හ්ම්. ඒකේ ස්වභාවය මොකද්ද? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ටිකන්නේ තියෙන්නේ එතන. එහෙනම් මම කියලා ඉපදිච්ච තැනත් එතන මෙහෙම නේද? ඔක්කොම එහෙම නේද මේ ලෝකේ? මේ ලෝක හැම දෙයක් එහෙනම් සත්ත්ව බුද්ධිවල ද්‍රව්‍ය වස්තු ටිකේ ඔක්කොගෙම ස්වභාවය ඕකනේ ඔය තියෙන්නේ ඒක නේද ඔව් ආනවා ඒ කියන්නේ අම්මා කියලා ඉපදෙන්නේ පංච උපාදානස්කන්ධයක් ඒක තමයි බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කිව්වදනේ දැන් දැක්කද පටිච්චසමුප්පාදයෙන් මොකදවා ධර්මයටම ගැලපෙන ආන දැක්කද අන්න දැක්කලා අන්න ඒකට ඒක තමයි මේ කතන්දරේ හරිම ගැඹුරින් සරලව සියුම්ම ලෙහා ගන්න ඕන එකක් මේක හරිම සරලව සියුම්ම ලියා ගන්න ඕන කතන්දරයක් මිසක් නෑ කියලා ගත්ත තැනම අන්තයක්. දැන් ඔබතුමාට තියෙන ඇත්ත නැත අන්ත දෙක වැටෙන හැටි. අභ්‍යන්තර බාහිර අන්ත දෙක වැටෙන හැටි. හ්ම්. එහෙනම් මැද අල්ලගත්ත තැන මැද අහුවෙලාමයි. අන්ත දෙකක් කියන්නේ මැද අහුවෙලාමයි. එහෙනම් දැන් ඔතන මැදක් තිබුණාද අන්ත දෙකක් තිබුණාද ඔබතුමාගේ අවබෝධය තුල? ඔතන. සියල්ලක්ම නිදහස් දන්න මහපුරුෂයව දැක්කනේ දැන් ඔබතුමා මොහොතකට. හ්ම්. මැද නොතැවරිච්ච මහපුරුෂයව දැක්කා නේද ඔබතුමා? අනිවාර්යයෙන්. අන්න දැක්කා. අන්න බලන්න අන්න බලන්න. අන්න බලන්න. එතකොට බලන්න අන්ත ගැන කතා කරන්න තියෙනවද එයා? මැදක් ගැන කතා කරනවා. එහෙනම් පච්චුප්පටියෝ ධම්මා තත්ත තත්ත විපස්සති කිව්ව තැන දැන් තේරෙනවද? එතන එතන නිරෝධය දකින්න නිරෝධය නේද උතන තියෙන්නේ. අපි මේ උදේ උදේරය ඥානය කියන්නේ එතන එතන නිරෝධය දැකීම. අන්න හරි. සමුදයයි නිරෝධයයි. එතන එතන නිරෝධය උදේවය ඥානය කියන්නේ ඒක තමයි හරියටම හරි. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධය අනිච්ච දුක්ඛ අනාත්ම කියන එකයි ඒ කියන්නේ. පංච උපාදානස්කන්ධය. ඒක ඒක බලමින් යනකොට මේ දැන් අපි ගාව මමත්වයේ ඉතුරුලා තියෙනවනේ ඒකත් ප්‍රහීන වෙගෙන යනවා. හරියටම හරි. ඒ කියන්නේ ආස්වාදය ආදීනවේ නිස්සරණය. ඊයේත් මම ඔක් කිව්වේ ඒකයි. අනපාන ඇහැ තියෙනකන් ආස්වාදේනේද විඳි මෙච්චර කාලයක්. දැන් ඕක දැක්කට පස්සේ මොකද? ඇහැ බොරුවක් කියලා දන්නවා. කෙටියටද වෙන්නේ නේ. පට්ට දුක. අය රැවටීමක් නේ කෙලින්ම. රැවටීම සැපත්ත දුකක්ද? දුකයි. බූටක් බූටක් ඇවගේ. හරියට හරි. හරියට හරි. හරියට හරි. හොඳයි එහෙනම් ඔබතුමා තව ටිකක් ඕක පෙරලන්න. මම මේ මේක වන්න ඔබතුමාට අහන්න ආයිසරයක්. මේ රෙකෝඩින් එක. හරි හොඳයි. මම ගෙවන්න ඔබතුමාට. හොඳයි. හොඳයි. දෙන්න තෙරුවන් සරණයි ඔබතුමාට. හොඳයි. ඕම මෙයන් ඉස්සර. තෙරුවන් සරණයි. හොඳයි. අනිවාර්යයෙන්. හොඳයි.